අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් එකතු වෙමු ධර්ම දේශනාවකට සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මේ අමනාපස්ස අත්තං අචරීති තං කුතෙත් ලබ්භාති ආඝාතං පටිවිනයාති තී කෞරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් තබලත් මාතෘකාවක් ඉදිරියෙන් තියාගත්තේ ඒ දසුත්තර සූත්‍රයට අනුවයි ඒ නව ආඝාත පටිවිණය කියන මඩුල්ල යටතේ නැත්නම් පොකුර යටතේ සමුහ යටතේ තියෙන තවත් කොටසක්. ඒ කොටසේ මුලින් ඉස්සල්ලාම අපි ගත්තු ටික අපි තම්පින්නනේ කෙරුවොත් මට කවුරු හරි අනර්ථය කෙරුවයි කියලා අනර්ථ කරනවයි කියලා ඉස්සරහට අනර්ථ කරાવી කියලා අපි තව කෙනෙක් එක්ක බද්ධ වෛරයක් හට ගන්නවා. අඩුම වතින් කියන නුරුස්සන ගතියක් හට ගන්නවා. ඊට පස්සේ නුරුස්නා ගතිය දිගේ හිතවිලි නගන එක, කතන්දර ගොතන එක, කට කතා පතුරන එක, කේලම් කියන එක ඒ සේරම ආඝාතයට වැටෙනවා. බද්ද වෛරයට යනවා. පොඩි දෙයකින් කොච්චරක් ගමක් කැළඹෙනවද? කොච්චරක් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවද කියලා ඇත්තට කවුරු හරි අපිට අනර්ථ කරත් අර කතාවෙන් තමයි ගොඩාක් වන්දස්තරේ පැතිරෙන්නේ. ඉතින් ඒක නිසා මේ වෙච්ච දේ එතනින් නතර කරගන්න බැරිකම නිසා බුදුම විදියට ලැබුගිනි පැතිරෙනවා. ඒක නිකන් ලව්ගිනි වාගේම තමයි ලව්ගින්නත් එන්න පටන් ගත්තාම කියලා වරක් හොයන්න බෑ. කවුරුත් දන්නෙත් නෑ එච්චර පැතිරුනේ කොහොමද කියලා. මේ පොඩි කාටරි සේව නූලට ගින්ද ටිකක් තිබ්බ ගම බලන්නකො අසෝලා මට මෙහෙම කරනවා. මට මෙහෙම කරා. මට මෙහෙම කරાવી කියලා පුදුමාකාර වෛරයක් එන්න පටන් ගන්නවා. එතනදී අපි ඒක තේරුම් ගත්තේ ඒක තමන්ගේ කාම තණ්හාවට කවුරු හරි බාධා කරනවා නම් මට රූපයක් බලන්න තියෙන අවස්ථාව වළක්වනවා. ලස්සන රූපයක්. මට ලස්සන සද්දයක් අහන්න තියෙන අවස්ථාව වළක්වනවා. මට ගඳක් හොඳ සුවඳක් විඳින්න තියෙන අවස්ථාව වළක්වනවා. මට රසක් විඳින්න තියෙන අවස්ථාව වළක්වනවා. මට පහසක් විඳින්න තියෙන අවස්ථාව වළක්වනවා. මම හිතන හිතවිලි මගේ හීන ලෝකෙට බාධා කරනවා. මේ විදිහට අපේ ඉඳුරන් අපේ පිනවන සනසන ක්‍රම තියෙනවා. ඒවට කවුරු හරි බාධා කරනවා නම් අපිට ඒකේ නා පිළිබඳව දිගටෝම හැටකුණක් වැටුණා වගේ ඇඟේ පිළිකාවක් ආවා වගේ, කටුපිලකයක් ආවා වගේ ඉද්දෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් ඒ සමහරට ඇත්ත, සමහරට උඟ කරලා බොරු. ටිකටෝ මේ පුද්ගලයා මේ එක රැක් නිදාගන්න එකෙන් උදේ අවදි වෙන්නෙත් ඒකෙමයි. දන්නේ කොහොමද ඊයේ රැ තිබුණ එක හෙට උදේට ආවි කියලා. හිතල පතර නෙමෙයි බුදියන්නේ. සිද්ධ වෙන්නේ ඒකයිම රැ තිස්සෙද හීන නැකින්නෙත් දකින්නෙත් එහෙමටයි. මේ ආත්මේ මැරෙන්නේ මේ තරහයි. ලබන ආත්මේ ඊගාවට ඒකට ගැළපෙන ආත්මයක් ලබනවා. අර ආඝාතය සංසිඳවන්න. ඉතින් පුළුවන් නම් ඒක ඊගාවාත්මයට යන්න දෙන්නේ නැතුව රාත්‍රී කොට්ටේට යන්න දෙන්නේ නැතුව එතනදීම පටිවිනේනේ කරන්න. ඒකට කියන්නේ ditta ධම්ම වේදනීය වශයෙන්ම ගෙවල දානවා. උපපජ්ජ වේදනීය වෙන්න දෙන්නේ නැහැ. අපරාපරිය වේදනීය වෙන්න දෙන්නේ නැහැ. ඒතකොට ditta ධම්ම වේදනීය වශයෙන් මේක අහෝසි කරන්න පුළුවන්. ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම නොවුනොත් අපි ඒක අරගෙන ඊගාවාත්මයට ගියොත් අර වගේ හත් ගුණයක් ඒක පැහැිනවා. ඒක විපාක වෙනවයි කියලා කියන්නේ පාක කියන වචෙන් ඇවිල්ලා තියෙන පැහැිනම්. පැහිලා මල් ඉති අතු ඉති විහිදිලා හිතා ගන්න බැරි රූස ගහක් වෙනවා. ඒක අර නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩන එකට කියනවා පටිබිනය කියලා. ඒක විනේනය කරලා දාන්න. ඒක දුරවන් කරලා දාන්න. ඒකට හික්මෙනවා. ඒකට කියනවා තමාට ආඝාතේ කරයි කියලා හෝ අනර්ථේ කරයි කියලා හෝ කරනවයි කියලා හෝ කරන්න ඉඩ තියෙනවයි කියලා කෙනෙක් එක්ක තියෙන ද්වේෂය කියලා කියන්නේ තමන්ගේ තියෙන කාම ආසාව එහෙම නැත්නම් ඉඳුරම් පිනවීමේ තියෙන ආසාව කොච්චරද ඒ තාකේ කෙනා ඒකට බාධා කරන එක නා හතුරෙක් විදිහට සලකලා කටයුතු කරනවා. එතන ඒකට කාරණා තුනක් කියනවා. ඊට පස්සේ කියනවා මගේ හිතවතුන්ට ප්‍රිය මනාප කෙනාට අහිත කළා, අහිත කරાવી, අහිත කරනවා. එතකොට මගේ ඉඳුරම් පිනවීම නෙවෙයි ඒකට තියෙන්නේ අපේ. මම මොකක් හරි සමිතියකට බැඳෙනවා. පවුල හෝ ගම හෝ සමාගම හෝ සිංහල බුද්ධාගම හෝ ජාතිය හෝ මොකක් හරි ඒකල ඒකට හානි කරන කෙනා මේකට කියන්නේ එදිරිවාදිකම් ඉඩම් බෝදල් සඳහා එහෙම නැත්නම් අපේ සමිතිය වෙනුවෙන් ඒ කරන විරුද්ධවාදිකම බොහොම සුළුවට පටන් ගන්න. අරක වගේ පේන දෙයක් නැහැ. මගේ ඉඳුරම් පිනවීමට හානි කරන ගතියක් නැහැ. ඒ අපේ සමිතියට විරුද්ධයි. අපේ සිංහල බුද්ධහමර විරුද්ධයි. මේ විදිහට ගියාට පස්සේ පුදුම විදිහට බැහැින්න පටන් ගන්නවා මේ. බැහිලා පැහිලා පැහිලා පැහිලා පැහිලා අන්තිමට ඒ ආඝාතේ වැඳගත්තට පස්සේ ඇත්තටම එහෙම සමිතියකින් අයින් වෙලා සමිතියේ පැත්තක මේ පුද්ගලයා තව කෙනෙක් එක්ක ගැටිලා කොච්චර දුර යනවද කියලා කියන්නේ. ඒක જાතියින් දක්වා පැතිරෙන ව්‍යසනයක් එහෙම නැත්නම් කියනවා සංක්‍රමණික රෝගයක් කියලා. ඒක සංක්‍රමණික රෝගයක්. අර පළවෙනි එකෙන් බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒක තමන්ගේ ඉඳුරම් පිනවීමට බාධා කරන එක. අපේ කියන එක පැතිරෙන රෝග. බෝ වෙන රෝගයක් වඩටපත් වෙලා තියෙනවා. මේ බෝ වෙන රෝගය උත්සන්න කරලීම තමයි දේශපාලනය කියන්නේ. මිනිස්සු කොටු කරලා කියනවා අපි මේක මේක අපේ දේශය, මේක අපේ ජාතිය, මේක අපේ භාෂාව, මේක අපේ ආගම කිය. ඒකට මිනිස්සු අවුස්සලා පිට කෙනෙකුට අතී කියන්න දෙන්න එපා මේකට කියලා. ඉතින් එතකොට මේ මිනිස්සු බුදුම දේශමාමකත්වයෙන් එකතු වෙලා අත්පය විසි කරගෙන ගිහිල්ලා ඉතින් අල්ලපු එකන විරුද්ධ පක්ෂයේ ගහනවා මරණ විනාශ කරනවා. එතකොට තමයි ආයුධ බැලන්ස් බිස්නස් එක යන්නේ. ඒ නිසා ආයුධ හදන කට්ටිය කොයි වෙලාවෙත් කැමති ලෝකේ තියෙන ලොකුම ආයෝජනයේ මුදල් වලට. ලංකාව මම හිතන්නේ එංගලන්තේ රැජිනේ වැඩියෙන්ම සල්ලි දාලා තියෙන්නේ ආයුධ හදන්න. බැලුව බැලමන සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ පේනවා. හැබැයි මුදල් ඔක්කොම ලැබෙන්නේ ආයුධ වෙලඳාම. ඉතින් ඒගොල්ල කැමති නැහැ කට්ටිය සාමෙන් ජීවත් වෙනවා දැකේ. ඒගොල්ල මොකක් හරි කේලමක් කියලා අවුස්සලා තිබ්බට පස්සේ මේක පටිගේ කියන එක මිනිස්සු ගාව තියෙනවනේ. ඇවිස්සලා යනවා ගින්නක් පැතිරෙනා වගේ. අද අපි ඉපදිච්ච ලෝකේ නැත්තම් මේ බුද්ධ ජාතිය පස්සේ කීයක් ಜಾතිවාදී අවුල් ඇති වුණා. තවත් ඉවර නැහැ. තවත් බයක් තියෙනවා අසවල්ලු කවදාරි ගහන්න ඉඩ තියෙනවා. අසබල්ලා අසබලා අසවල්ලු ගහන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් අපි එක බයක් ඉවරනකොට තව එකක් ගෙනත් දානවා. ඒකට හේතුව කියනවා දේශපාලනඥයා දන්නවලු මිනිස්සු ඒ වගේ ආතතියක ජීවත් වෙනකොට පහන්නේ කරන්න ලේසි කියලා. ආතතියක් නිතුව මිනිස්සු විවේක වෙනකොට මිනිස්සු පාලනය කරන්න බෑ. දේශපාලනඥයන්ට අයිතිවාසිකමක් ඕනේ මේ මනුස්සයා මොකක් හරි ආතතියකටපත් කරලා ඒ ආතතිය නැති කිරීම අපේ අතේ වැඩේ ආණ්ඩු වැඩේ අපි කරලා දෙන්න ඒ නිසා ඔය අපිට මෙච්චරක් ටැක්ස් ගෙවන්න අපිට ඡන්දෙ දෙන්න අපි ඊට ටික කරලා දෙන්නම් කියලා බලන්නෙම මිනිස්සෙක් බණ ආගමක් ධර්මයක් කරගෙන ඉන්නවට කැමති නැහැ දිගට ව්‍යාපාරය යනවා ඉතින් මේක සංවිධානාත්මකව සිද්ධ වෙනවා අද ඒකට හරියට උදව් කරන Java බලවේග පහක් හයක් අඳුනන තියෙනවා detrimental trends කියලා. ඒව තමයි බැංකුව, පත්තර ජනමාධ්‍ය, රූපලාවන්‍ය මධ්‍යස්ථාන, නීතිය, රාජ්‍ය තන්ත්‍රය. ඒ සේරම දුප්පත් මිනිහට හම්බ කරගත්ත දේ කාලා ඉන්න දෙන්නේ මොනවා හරි දෙකින් ඒ මනුස්සයා බය කරලා පුදුම විදියට බන්දලා තියාගෙන ඉන්නවා. උඹලා බුදියා ගත්තට මොකද හේතු දෙවෙනකොට ඉඳී දන්නේ නැහැ. ඒ නිසා අපි තමයි අරසාව දෙන්නේ කියලා මිනිස්සුන්ට පුදුම බයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හැම තැනම හැම කෙනෙක්ම ඉන්නේ රජයේ ඔත්තු සේවාව යටතේ. රජයේ තියෙන ප්‍රධානම දේ තමයි හැම එකාගෙම හැම රෙද්දස්සෙම තියෙන දේවල් ගැන ලියලා විස්තර ලියාගෙන ඉන්න එක. විශාල ආයතන තියෙන්නේ මේ අපේ තොරතුරු රැස් කරන්න. බැලු බැලමුට නම් පේන්නේ අපේ අම්මා අප්පාවත් කරන්නේ නැති විදිහ අරස්තාවක් දෙන්න හදනවායි කියලා. නෑ. කිසිසේත්ම නැහැ කවදාකවත් ඒකට නෙමෙයි තියෙන්නේ. මේ කට්ටිය මේ ආඝාතයක් බඳිනවා අපට අපේ අයට මගේ හිත මනාපායට කරදර කළා කරදර කරනවා කරදර කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි වටේට විශාල කොටු තාපයක් බැඳ ගන්නවා. ඒකට වටේට ලොකු දියාගලක් බඳ ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුලේ කටු කම්බි වැටක් ගහ ගන්නවා. ඊට පස්සේ හමුදාවක් මේකට දාන්න ඕනේ. කාවල් දාකාරයෝ දා. ඊට පස්සේ පුද්ගලික හමුදාවක් දෙන්න වෙනවා. මට ප්‍රශ්න තියෙනවා නම් කියන්න. අපි දෙන්නම් පුද්ගලික හමුදාවක් කියලා මේ පුදුම බයක් ඇති කරලා ඒක ආද මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ඉන්න මිනිස්සේ දන්නෙත් නැහැ අපේ ලේ රීරි මාන්තේ උරා බොණ්ඩ මේ ಜಾතිවාදයේ වතුරවන පෙරේතයෝ පිසාචයෝ මේ කරන වැඩි. නමුත් අපි බුදුහාමුදුරෝ දීලා තියෙන උත්තරේ බලන්න ඔක ගණන් ගන්න එපා බබා. ඔයා හිත තියානින්න වර්තමානයේ ඔය කවුරු නීති දැම්මත් ඔයා බේරිලා. කිසිම ආයුධයකින් නෙවෙයි බුදුජානන සූත්‍රයක් දෙන්නේ. අපි ළඟම තියෙන උත්තරය දීලා තියෙනවා තමන් තමන්ගේ වර්තමානයේ හිත පවත්නවා නම් සති ධර්මයේ ආරසා කරනවා නම් ධර්මය අපි ආරසා කරනවා. ඒකට කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ඒ නිසා ලෝකේ කරන විශාල දේවල් උගනගෙන ලේබුච්ච ගන්න යන්න ඕනේ නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඒක දවසක් සරුවචනාංශේ ළඟ බිම්බිසාර රජුරෝ කොසල් රජුරෝ ඉන්න වෙලාවක එතනින් යනවා මේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් බෞද්ධ නෙවෙයි අන්‍යාගමික තේ අන්‍ය තීර්ථක. ඉතින් කොසල් රජුරෝ බොහෝම ගෞරවයෙන් මේ බුදු ජානස ඉන්න ගම අර තුන් දෙනාට වන්දනා කරනවා. වන්දනා කරලා කියනවා මේ කට්ටිය බොහෝමත්ම මේ විනය ගරුක ධර්ම ගරුක කට්ටිය කියලා. ඉතින් බුදු ජානසෙ දන්නවා මේ කතාව. ඊට පස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්න දෙකයි අහන්නේ. ඒතකොට කියනවා මේ කට්ටිය මගේ ඔත්තු සේවාව සඳහා බඳවගත්ත මිනිස්සු හැසිරෙන්නේ සංඝයා වගේ. ඔය හැමතැනම ඇවිදින්නේ මට රාජ්‍ය ඔත්තුසොට හොයලා දෙන්න. හැබැයි අන්තිම සීලවන්තයි. 100%ක්ම සීලවන්තයි. ලංකාවේ රිටිගල්ට ගිහිල්ලා බලන්න පින්ඩපාතික මහා සංඝරත්න වැඩ හිටියයි කියලා අවුරුදු ගාණක් පුද පූජා ලැබලා තිනවා රජ්ජුරෝ පැවිදි කරපු හාමුදුරුවෝ කීප දෙනෙක් නතර කළා ඉඳලා තිනවා ඔත්තු බලන්න ඒ වැත්තට හමුදා වෙනවද කියලා. හැම මධ්‍යස්ථානයක්ම බැලුවොත් පරිණි සිද්ධාස්ථාන උස ගල්වල තියෙන්නේ ඊටාම උත්කෘෂ්ඨ සංඝයා ජීවත් වෙලා තියෙනවා. බලනකොට රජුරුවන්ගේ ඔත්තුකාරයෝ උන්ගේ වැඩේම ඈතින් සෙනගේනවාද කියලා බලන එක තමයි. ඉතින් ඊට පස්සේ මිනිස්සු අනේ අම්මේ වැඳගෙන සල්ලි බදාගෙන ගෙදර තියෙන බත් ටිකක් තුයාන කියලා කන්න දෙනවා. මේ සංඝයා පුදුම ගෞරවයක් නේ කරන්නේ. මේ සංඝයා පුදුම ජීවිත පරිත්‍යාගයෙන් වැඩනේ. බොහොම සීලවන්තයිනේ. මේ රජුරංග ඔත්තුකාරයෝ ඉන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ තුප්පහයි ක්‍රමයක් මේ රාජ්‍ය තන්ත්‍රය තුල සිද්ධ වෙනවා. හැබැයි ඒකට බුදුසෙන්සේ දෙන අහිංසක උත්තරේ අර පැත්ත හොයන්න හොයන්න හොයන්න කිලෝරක් නැතුව කියවන්නත් පුළුවන් තොරතුරු දෙන්නත් පුළුවන්. නමුත් වෙන්නේ ද්වේෂය වැඩෙන එක. නමුත් දැනගෙන ඉන්න ඕන කියලා මම කියනවා. අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද නටන්නේ? අපි මේ ටැක්ස් ගෙවලා බදු ගෙවලා මේ නඩත්තු කරන යක්කු අපිටද මේ ආදරේ කරන්න හදන මේ ಜಾතිවාදී පටන් අන්ති අරගෙන අර්ග කරගෙන මේක කරගෙන මූලධර්මවාදී වෙලා මේ එළියට බැහැගෙන කෑ ගහන්න හොඳට බීලානේ අපි හිතනවා මේ ගිරිය බුප්පණ කෑ ගහන්න මේ අපි වෙනුවෙන් කියලා. ඉතින් අපිත් කවදාද ඒකට එහෙ කියපු ගමන් අපිත් මේ ආඝාතයක් ඇති කරගන්න. ඒකට නොදැන සම්මාදම් වෙනවා. නොකරනම් ඉන්න බෑ. නොකර ඉන්න බැරි තරම්. නමුත් අපිට සරල උත්තරයක් තියෙනවා. දවසේ කොච්චර වෙලාවක් අපි මම දැන් මෙතන ඉන්නවද ආඝාත ප්‍රතිවිලි. අර සීළු දේවල් වලට තමන්ට තමන් කරනවා. දැන් මේ කත කතා පතුරන කට්ටිය මේ ಜಾතිවාදී කරන්නේ භාවනා කරන එකත් පුද්ගලික දෙයක් ආත්මార్థකාමී දෙයක් එළියට වරෙව් අතපය විසිකර වරෙල්ලා යන්න පෙළපාලියක්. තනියම නිවන් දකින්න එක හරිනෑ. ඕක නිකන් නෝන්ජල්කමක්. ඕක නිකන් කියන්නේ අඥාන උපේක්ෂාව. අපිත් එක්ක ඉන්න අතපය විසි කරගෙන කෑ ගහන්න යා. ඉතින් ඔය ලොකු දාන ඉස්සලා සංසා පටන් ගන්නකොට මේක දැකලා මේ තරුණ කොටස් වලට මේ කවුරු අතපය විසි කරලා කෑ ගැහුවත් බල පැත්තකට ඇවිල්ලා කවුරු හරි තම්බල දෙන බතක් කාලා මේකට විරුද්ධව කතා කරන්න එපා. බල සත්‍යමත් වෙයලා. ඉතින් ලොකු සංස්ලව පටන් ගන්න කාලේ හරියට අභියෝග කරාලු හැම කෙනෙක්ම ඔය නා ඉලන්දාරි පැවිදි කරන රැයට කණ්ඩ දෙන්නේ නැතුව ගුටි කණ්ඩ වෙන්නේ ওই නමලට කවදාකවත් මේක හරියන්නේ නැහැ කියලා. මේ කට්ටිය රට කෑ ගහගෙන අරක දියව මේක දියව කියලා පෙළපාලි යන තරුණයෝ කොහොම පැවිදි කරගෙන මේ සංස්ථාවක් කරන්නද කියලා. ඉතින් ඒවකට හිටපු මහානායක හාමුදුරුවෝ ලොකු සහන්සේ පන්සිවාංශේ ගිය වෙලාවේදී කරන්න බෑ ඕක වෙන්නේ නැහැ. કોઈ වයසට ගිය ටෝච් එකක් නැති වෙච්ච කට්ටිය වගේ පැවිදුනාම ඉඳී. ගෙදර යන්න පාර දැනෙති කට්ටිය. ඉලන්දාරි පැවිදි කරලා මේ කවදාත් හරියන්නේ නැහැ කිව්වා. ඉතින් ලොකු සාංශේ පන්දි සාංශේ මොනක්වත් කියන ලොකු සාංශ කිව්වලු හොඳයි එහෙම වුණොත් අපි ඒකෙම පාඩමක් ඉගෙන ගන්නවා. අපි මේක කරනවා. හොඳයි කරලා බලමුකෝ කිව්වා. ඉතින් පන්දි සාංශේ ලොකු සාංශේ දෙන්න 25 කොටි හම්බෙච්ච වෙලාවක පන්දි සාංශේ ලොකු සාංශ කියනවා මතකද අවසර ස්වාමීන් වහන්සේ අපි මේ සංඝ විහාපාරේ පටන් ගන්නකොට කිසි කෙනෙක් හිතුවේ නැහැ සංඝ පිරිසක් ගන්න පුළුවන් වෙයි කියලා ආඝාත පටිවිණයට සතිය වඩන්න. භාවනා කරන්න. අද වෙනකොට මේ ඊලන්දාරය අපිත් එක්ක පැවිදිනවා. ඒක ඊලන්දාරයකත් අපිට ගැහුවේ නැහැ. ඒක කෙරුවේ දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා 60කට ඉස්සෙල්ලා. උන්වහන්සේලා දැනගත්තා මේ රට රාජ්‍යවල දෙන මේ ಜಾතිවාදී අදහස් එහෙම නැත්නම් මූලධර්මවාදී අදහස් වලට මේ තරුණ පිරිස් ගියොත් අපරාධ මේ තරුණ ජීවිත. ඊට පස්සේ අර මකර යන්න බිලි වෙනවා. ඒක නිසා මේ පිරිසට කිව්වා උඹලා කැලේ පැත්තට හැරියලා. ওই මිනිස්සු මොන හරි ගෙනත් දෙයි. කාලා ඔන්නේ පැත්ත කරලා හිටවල්. ඉතින් කියන්නේ සුද්ධ බණිනෝ අපට මෙච්චර ආයහත්ති තියෙන ඉලන්දාරි බෝගහ ගාවට ගිහලා හැන්දෑවේ අද්දක ළඟට කරන කුටු කුටු කුටු කුටු කකා ඉන්නවා සත්ත පහක දෙයක් හම්බ කරන්නේ. ඉතින් මොකටේ මුන්ට ආධාර දෙන්නේ කියලා අහනවා යුනයිටඩ් නේෂන් එකේ මේ ආයහත්ති තියෙන ඉලන්දාරේ තට්ටේ ගාගෙන ගිහිල්ලා අර ගහක් ගාවට වෙලා ඉඳගෙන හුටු හුටු ගගා ඉන්නවා මිසක්කා මුන් හම්බ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට අපි ආධාර දිය යුතුද? මොකද ඒගොල්ලන්ට ඕනේ හම්බ කරපියව ආයුධ හදපියව තෝ වරපල කියාගෙන ගහ බැන ගනියව. ඒතොත් තමයි වැඩේ. ඉතින් ඒ නිසා යමක් අකුසල් නොකර සිටීම ආඝාත පටිවිණය කිසිම කෙනෙක් ඔය ලොකු සාන්නාංශ වගේ කෙනෙක් හිතුවා මිසක් හිතන්නේවත් නැහැ. මේක කොච්චර මේ જાතියේට පුද්ගලයාට සාසනයට නිවනට උදව් වෙනවද කියලා. කොමුලා හිතන්නේ අතපය විසි කරගෙන මේ ආඝාතයට විරුද්ධව නැත්නම් ආඝාතයෙන් ඇවිස්සලා මේ මේකා දෙමලා, මේකා තම්බියා, මේකා කිය කිය කෑ ගහන්න යනවනම් දේශපාලනඥ විතර කවුරක්වත් කැමති නැහැ. ඉතින් අපිට පුළුවන්ද මේ සාවිතාල දේශපාලන ඇඟිලි ගහන්න නැතිව වතුරු වීදුරක් බොන්න බෑද? ඒ තරමට බැංගිලි ගහලා ඉවරයි. නමුත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන සතිය බලන්න <clears throat> බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපක්‍රමය බලන්න කවුරු මොන જાතිය ව්‍යාපාර කරත් කවුරු මොන જાතියෙන් කූඩාරම් ගැහුවත් කවුරු වෙන જાතියෙන් පැදුර දිග ඇරගත්තත් අපි පැත්තකට වෙලා දැනගෙන අපිට බුදුහාමුදුරු දීලා තියෙනවා මගේ ප්‍රියමනාප කෙනාට හානි කරායි කියයි කියලා හානි කරනවායි කියලා හානි කරන්න ඉඩ තියෙනවායි කියලා තරහක් ආවොත් ඒක කැතයි බෞද්ධයෙක් වශයෙන් කැතයි ඒක අයින් කරන්න ආඝාතේ තියාගන්න එපා ඉතින් එතකොට පිට බලනකොට පේන්න තින්නේ බරෙවුත් ගහපියව මරපියව කියලා කෑ ගහන භාෂාවකුයි මෙතන බුදුජානහන්සේ කියන මේ ආඝාත පටිවිණයදී ආ බලනකොට පුද්ගලයෙකුට යැපෙන්න පුළුවන් වෙයි එක්කෙනෙකුට කොහොම හරි හිත හදන්න යන්න පුළුවන්. නමුත් සමිතියකට කොහොම කියන්නේ? කට්ටියකට කොහොම කියන්නේ? මොකද ඒ ඔක්කොම නොමග ගිහිල්ලා ඉවරයි. ගැහුවත් ගාපිය, බැන්නොත් බැලපිය, මැරුවොත් මරපිය. මම බලා ගන්නම් කියන එක නිති. එහෙව් ඡණ්ඩපරස ලෝකයක තාම බුද්ධ ආගම තියෙනවා. තාම උද්දජනාංශගේ ධර්මේ බැබලෙනවා. තාම මේ අහිංසක මිනිස්සුන්ට ඉන්න පුළුවන්. ඒක අපි ලැබපු විශාලම මේ ජීවිතේ ලැබපු විශාලම ආනිසංසය තමයි. ඒකට සංස්කෘත ශ්ලෝක කාර්යයක් කියනවා. මට ශ්ලෝකේ මතක නැහැ. කොටියෝ පැටව හතර දෙනෙක් දානවා. සිංහයෝ පැටව තුන් දෙනෙක් දානවා. ඒ සත්තු අනිකු මරාණ කණයෝ. එළදෙන එක පැටියයි දාන්නේ කිසිම සතෙක් මරාගෙන කන්නේ ලෝකේ වැඩියෙන්ම බෝ වෙන්නේ එළදෙනගේ හරක් විතරයි සිංහයෝ කියන જાතිය නැති වෙලා යනවා. කොටියෝ කියන જાතිය ලෝකේ නැති වෙලා යනවා. මොකද උගේ වැඩියෙන්ම කන්‍යම්ම රඤ්ඤම් තමයි. ඒව පේන බොහෝ වෙනවා වගේ එක පාට පැටව තුන් දෙනෙක් දැම්මට જાතියම නැති වෙනවා. අර අහිංසක එළදෙන තනකොළ කාලා ජීවත් වෙන එක සැරේට එක පැටියයි වදන්නේ ලෝකෙ පැතිරෙනවා. ඒක බුදුරජාන්සේ දන්නවා නහි වේරේන වේරාණී සම්මන්ති දකු දාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරෙන් වෛර කද්දාව සංසිඳවන්න බෑ අවේරේනච සම්මන්ති කවදා හෝ එක පැත්තක් ඔළුව පාත් කරලා අවෛරේ පැතිරුවොත් අවිරුද්ධ භාවයේ පැතිරුවොත් එහෙම නැත්නම් කියනවනම් අපන්නක ප්‍රතිපදාවට ගියොත් ඔක ඉවරයක් වෙයි. අන්න ඒ පැත්තට තමයි බුද්ධ ආගම කියන්නේ. එකට එක කියන පැත්ත නෙවෙයි. ඒකට හේතුව පෙන්වන්නේ මේ මගේ හිතවතට ගැහුවා. මගේ හිතවතට බැන්නා. මගේ ප්‍රිය කෙනාට ගැහුවා. ගහයි ගහන්න ඉඩ තියනයි කියලා. මෙන්න මේ බයිලා කතා අහන්න නැතුව ඉන්ඩෝනේ නිසයි අපේ ලොකු සංහසේ විවස්ථාවල් ලියලා තියෙන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතියි. හිතන්න පුළුවන් වේද පත්‍රේ කියවන්නේ නැති ජීවිතවසක්. බත් වේලක් නොකා හිටියත් පත්‍රේ කියවන්න එපායි. දැන් හෙට මේ වෙලාව වෙනකොට කොහොම හිටියද ගෙදර ගියා. අර පරණ පත්‍ර ටික සේරම අරගෙන තේකුත් හදාන කකුල් දෙක උඩ තියාගෙන අර කුණු හරප ටික බැලුවේ නැත්තම් වැඩක් නැහැ නේ ජීවිතේ. නිවුස් රීල් එක බලන්න නැත්තම් අපි නිකන් සරුංගලේ කඩගේ නූල කඩලගේ සරුංගලයක් වගේ නේ අපි සමාජගත වෙන්නේ නැහනේ. සමාජගත වෙන්න අර කුණු හරප ටික බලන්න. ඒකේ ලියලා තියෙනවා අසවල් රටේ අසවලාට ගහලා ඉතින් අපේ රටේ බුද්ධ ධර්මයට මෙහෙම හානි කරලා තියෙනවා. ආරය කට්ටිය මෙහෙම නැගලා එනවා, මෙහෙම නැගලා එනවා කියලා. ඉතින් මේවා කියනකොට අර මේ යන්තම් සාන්ත දාන්ත කරගත්ත හිත බ්ලඩ් බොයිලින් තමයි. ඉතින් පැහෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වලිගොඩ තියාගත්ත කට්ටිය වගේ ඒ ඵලයන් මේ ඵලයන් වැඩ තියෙනවා. ඊට සාපේක්ෂව මේ කරන ආඝාත පටිවිණය මේක බහුජන මතයේයි කියලා හිතන්න එපා. වෙන්නේ ඒක පොළවේ අත ගහලා දියුරලා කියන්න පුළුවන් මේ කවදාවත් බහුජන මතයට. ඒක ඔබට වැඩ නැහැ. ගියොත් උඹටයි ගෙවන්න වෙන්නේ. මේ ආත්මේ නැතුනොත් ඊගාව ආත්මයට යනවා. ගියාට පස්සේ ගිනි උලක් ගිනි බෝලයක් අතර ගත්ත කෙනෙක් වගේ පැහෙනවා, තැවෙනවා. ඒක නිසා ඔක අයින් කරපං සම්තිමග්ග මේව බ්‍රූහ නිබ්බාණ සුගතේන දේශිනං දේශිතං බුදුජාන් වහන්සේ මේ ශාන්ත මාර්ගයේ දේශනා කළා තියෙනවා. ඔය එක එකනා කියන කතාවල් වලට ගිහිල්ලා අතපය විසිකරට කෑ ගන්නවට වැඩිය පුළුවන් නම් Tamange කෙනාට අනර්ථය කරා ප්‍රියමනාප කෙනාට අනර්ථය කරත් දීගහයි කුමාරයට කිව්වා වගේ ළඟ බලන්න එපා දුර බලපාන්න. ළඟ බැලුවා නම් එතනදීම මේ රජුරන්ගේ බෙල්ල කපන්න තිබුණා. අම්මයි තාත්තා මැරුවයි කියලා. නේ. උකුල රජුරු බුදි. තමන්ගේ අම්මයි තාත්තා දෙන්නා විනාශ කරපු රජුරු උකුල් බුදි. දැන් මේ එයාගේ රජුට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. පිහියත් ගත්ත ඇදලා. ඕකටම තමයි ලඟුනේ. ඒසුර මතක් වුණා ළඟ බලන්න එපා දුර බලන්න කියලා. රජුරන් එක හීනෙන් දැකලා දාඩිය දාගෙන නැගිට්ටා. නැගිනකොට පිහි අරගෙන මේ මනුස්සයා ඉන්නවා ඊට පස්සේ කිව්වා බෙල්ල මට කපන්න තිබුණා. මගේ ප්‍රේමනාපයට ඔයා මෙහෙම කරා. මම අසවලා. මම අබේදානෙ දෙනවා. මම මරන්නේ නැහැ. රජුරන් ඩෝන පුළුවන් මේ මනුස්සයා මරලා දාන්න දැන් රජුර රජ වෙලානේ ඊට පස්සේ. මුත් රජුරෝ මෙයාට පුදුම සැලකිල්ලක් සලකනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අවෛරයෙන්මයි මේක දිනන්නේ. ඉතින් අද කතා කරන්න හදන්නේ මගේ අප්‍රිය කෙනාට උදව් කරන්න ඉඩ තියෙනවා. අප්‍රිය කෙනාට උදව් කරනවා. අප්‍රිය කෙනාට උදව් කරලා තියෙනවා කියලා මගේ හතුරට උදව් කරලා තියෙනවා උදව් කරනවා උදව් කරන්න ඉඩ තියෙනවායි කියලා හොඳ වැඩ කරන අයට වෛර කරනවා. ඒ මොකද එයා උදව් කරන්නේ මගේ මිතුරෙකුට මගේ හතුරෙකුට කියලා. ඉතින් මේක එන්න වයසට යන්න යන්න බව අඩු වෙයිද වැඩි වෙයිද කියලා හිතන්න පොඩ්ඩක්. එන්නේ ඉඳ හම්බෙන හම්බෙන එක අපි දෙපැත්තට දාන මේක හතුරා මේක මිතුරා. ඒ ඒ තමන්ට කරන අනර්ථේ පැත්තක තියලා හතුරට උදව් කෙරුවොත් පටිගය මිතුරට උදව් නොකරොත් පටිගය. ඉතින් මේ දෙකත් එක්ක යන ගමනේ කිසිම චිත්තක්ෂණයක් හම්බ වෙන්නේ අපට ඔය කියන නුරුස්නා ගතිය නැතුව. චිත්තක්ෂණයක් හම්බෙන එකක් නෑ අපට අසහනේ නැතුව. චිත්තක්ෂණයක් අපිට හම්බෙනක් නෑ ආතතිය නැතුව. පරිලාහේ නැතුව. දරතේ නැතුව. ඉතින් ඒක ලැබුණාට පස්සේ අපිටන්නේ ඒක උනේ මගේ හිත මගේ මිත්‍රයාට මම අනර්ථ කිරුවානේ ඉතින් සෑ මම මොනවාර මොඩ කරන්න එපා. මේක මරලා හංගන්න ඕන පුච්චන්න ඕන. එහෙනම් මේ මගේ මිතුරට හතුරට මිනිසු විරුද්ධ පක්ෂයේ ඉන්න අයට උදව් කරනවා. තියන්න බෑ. මේ හතුර නම් මරන්න බෑ. හැබැයි හතුරට උදව් කරන එක මරතයි. බුදුමාකාර සැලසුම් ය. මේක ලස්සනයි මේ ශාසනය ඇතුලේ සිද්ධ වෙනකොට. ශාසනය ඇතුලේ වෙන වචන තියෙනවා. මේකට කුලමච්චරිය කියලා. කුලමච්චරිය කියලා කියන්නේ දැන් අපි නිසන්වන්නේ කටයුත්තක් කරගෙන යනවනේ. දැන් මේ නිසන්වට උදව් කරන පවුලක් ඉන්නවයි කියලා හිතමු. එවිස ඇවිල්ලා ආලා අවශ්‍ය මොනවා ස්වාමීන් වහන්සේ කියලා උදව් දෙනවා. මේ කෙනා පල්ලා හාමුදුරන් ගමේ පන්සලේ හාමුදුරන් උදව් කරන්න ගිය දවසේ මේ අපේ කුලයේ කට්ටිය හාමුදුරන් උදව් කරන්න ගිය දවසේ එක්ක අපි හාමුදුරුත් එක්ක තරහ වෙනවා නැත්නම් අර කුලයත් එක්ක තරහ මට උදව් කරන මගේ කට්ටිය මට විරුද්ධ කෙනෙකුට වෙන පන්සලකට ගිහිල්ලා උදව් කෙරුවා කියලා. පිටරටවල වල තියෙන පන්සල් කීපයකට මම ගිහිල්ලා තියෙනවා. ගිය ගමන් පන්සල් දෙකට ගැටෙනවා. දෙකට ගැටචාම ඒ ඒ ඉස්සල පන්සලේ හාමුදුරන තියෙන ප්‍රධානම හතුර තමයි ඊගාට හම් වෙන හාමුදුරුවෝ. ඊගාට ස්ථානය හදන හාමුදුරුවෝ. එයා විරුද්ධ ගිය කෙනෙක් නේ. ඉතින් මේකේ වැඩ කරපු සාරක තබයි කවුරු හරි ඒකට යනවයි කිව්ව නේද? වැඩන්නේ කතා කරලා ඒක manussකමක් මොකොත් නෑ, බොද්ධහගමක් මොකොත් නෑ. පුදුමාකාර ද්වේෂයක් තියෙනවා. මචං මගේ යාළුවෙක් ඉන්නවා එයාට කතා කරලා කිව්වලු එයත් මේ සභාවේ සභාපතිකට කිව්වලු මචං තරහ වෙන්න එපා. ওই පන්සලේ වැඩ හරි නෑ. අපි වෙන පන්සලක් හදමු. ඔබ මොකද කියන්නේ? යකෝ හරක් බරදනක් නෙවෙයිනේ හදන්නේ. ගූප් බෑමක් නෙවෙයිනේ හදන්නේ. අරක් උත බෑරුමක් නෙවෙයි හදපන්. මට ප්‍රශ්නයක් නෑ. හරියට පේන්නේ මොකද්ද? ගූප් බෑමක් හදනවා ඊට පස්සේ ඒකට යන හැම කෙනාම පේන්නේ මේ මට විරුද්ධව යන කෙනෙක්. ඒකට කියනවා කුලමච්චරිය කියලා සාසනේ. පුදුම ද්වේෂයක් තියෙන ඊට පස්සේ. ඒ ඒ උදව් කරන කෙනා කරන්නේ ඇත්තටම උදව්වක්. මේ මල් පහන් පූජාවක් කරනවා මොකක් හරි. නමුත් උදව් කරන්නේ මගේ හතුරට. මේක කියන්නේ පළවෙනි ඉඳුරම් පිනවීමට විරුද්ධව කටයුතු කරනකොට මගේ ඉඳුරම් පිනවීමට කවුරු හරි හතුරුකම් කළා කරනවා කරන්න ඉඩ තියෙනවා කියන එකට කාම තණ්හාව සාක්ෂි වෙනවා. අපේ නැත්තම් මගේ හිත මිත්‍රන්ට ඒ කියන්නේ හිතමනාපයට උදව් අතුරුකම් කරනවා කරන්න ඉඩ තියෙනවා කරලා තියෙනවා කියනකොට භව තණ්හාට මේ මගේ හතුරන්ට උදව් කරනවා කියන කියන්නේ විභව තණ්හාව කියන මාතෘකාවේ අර්ථය. දැන් කාම තණ්හා භව තණ්හා කියන දෙකෙම තෘෂ්ණාව තියෙන්නේ බැඳීම විභව තණ්හා තියෙන්නේ කඤ්ඤම් මරඤ්ඤම් කපඤ්ඤම් කියන එක තමයි. ඒකේ එන්නෙම තණ්හාව හරහා. නිසා කොතනදීද මේ ආසව ආසාව හරහා ද්වේෂය පැන නගින්නේ කියන එක අල්ලන්න කිසිම කෙනෙකුට බෑ. මේකට මානසික රෝග කියලා කියනවා. වංචනික ධර්ම කියලා කියනවා. ෂටගති කියලා කියනවා. මායාවී ගති කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි යමකට ප්‍රේම කරනවා නම් ඒක නිට්යයි සුඛයි සබයි කියලා හිතාන ඒක විකෘතියට යනකොටම අර ප්‍රේම කරපු දේ විකෘති වෙන එක අපිට හරි හිත්‍රි දෙන වැඩක්. අපි ප්‍රේම නොකරන එක හැඳියාවිලා ගියත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි දන්නෙත් නැහැ. මොකද මම ආස කරපු එකට බලාගෙන ඉන්නකොට ඒකේ විපරිණාමයක් දුකක් හට ගන්නකොට වහ කාලා ඉන්න පුළුවන්. බුදුම ද්වේෂයක් එනවා. ඒ වගේ මේ බලාගෙන ඉන්නකොට වස්තුවක මේ Taman හොඳයි, මනාපයි, ප්‍රියයි කරපේක අප්‍රිය අමනාප වෙන තැනට මාරු වීම දකින්නකොට පිස්සු. ඒක තමයි මානසික රෝග කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සුඛ වේදනාට කැමැති. නමුත් සුඛ වේදනාව දිහා බලනකොට යනකොට ඒක දුක බවටපත් වෙනවා. ඒක ලෝක සම්මත දෙයක්. දුක යන්නේ සමා වෙන්නේ. සැප යන්නේ දුක තියලා. ඉතින් මේ මම මම මේ ඉස්සර ආධාවෙන් හොයාගත්ත මේ සැප ඇති වෙනකොට පවතිනකොට සැපයි නැති වෙනකොට දුකයි. ඉතින් මේ සැපයි කියපු දේ කොතනද මේ දුකට හැරෙන්නේ කියන්නේ ඉස්සෙල්ලා අපි තව සැපක් අල්ලා ගන්නවා මේකේ අර විපරිණාමය බලන්න බැරි නිසා. කොයි වෙලාවක හරි දැක්කොත් සීදීනස ගන්න හිතෙනවා. Taman ඇති කරගත්ත මේ මූලධර්ම සියල්ලම බොරු බව තේරෙනවා. මේ ලෝකයේ පෙන්වන්න හදන්නේ තන්නේ කර වහලා ගැහිල්ලක් බව තේරෙනවා. හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින්. ඒක මේ කාටවත් වලක් කරන දෙවුණු දෙයක්වත් එහෙම නැත්නම් නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කවදද ඔක දැකලා තියෙන්නේ? මේ සැප වස්තුවක් සැපගෙන දෙන දෙයක් පස්සේ දුකක් දෙන බවටපත් වෙනකොට ඒ වගේම අපි ඊටාම දුකයි කියලා හිතන දේ නැත්නම් දුක් වේදනාවක් කියන්නේ ඉවර වෙනකොට සැපයි. නිකන් උදාහරණයක් වශයෙන් ගන්න නෙල්ලි ගෙඩියක් හවනකොටම හරි තිත්තයි පැංගිරි බොහොම අමාරු හපහපා ඉනකොට නිකන් පැන්රා වෙනවනේ නෙල්ලි ගෙඩිය කප හපහපා ඉනකොට අන්තිමට ඇල්ලොතර බියොත් පැන්රා වෙනවා බුලත් ටිකක් කනකොට මුලදී හරි පැංගිරි ටික වේලාවක් යනකොට කිරි රහ වෙනවා බොන මිනිස්සයත් පළවෙනි ඩ්‍රෑම් එක දාන වෙලාවේදී හරිම අප්පිරියාවෙන් ඕක බොන්නේ පව්වනේ ෆුහ් කියලා බිමලා ඒකට ගඳටවත් කැමති නැහැ එක දැම්මනේ දෙක තුන හතර බෝතලෙත් මිරිකලා ඇම්බර්ලා ගන්න. මේක කොයි වෙලාවෙද අර පළවෙනි රෑම් එකේ තියෙන ගඳයි අපුලයි ජරාවයි තියෙන එක කොයි වෙලාවද මේක තැපට හැරෙන්නේ? ඒ වගේ මේ හුද සැපයි සුන්දරයි සුඛයි කියන වේදනාව කොයි වෙලාවෙ දුකට හැරෙන කියන එක බලන්න මනුස්සයාට කොන්ද පණ නැහැ. පෞරුෂත්වයක් නැහැ. සතිය නැහැ. සද්ධාව නැහැ. සීලයක් නැහැ. එනිසා මාරු වෙනකොට අපි සත්‍ය කඩනවායි කියලා කියනවා, සද්ධාව කඩනවායි කියලා කියනවා, සීල කඩනවායි කියලා කියනවා. මොකක්වත් කැඩෙන්නේ නැහැ. මොකක්වත් කැඩෙන්නේ නැහැ. අපිට මේ මේ මනාපයි කියප එක අමනාප වෙන හැටි අර කපන්න බැරි යත ඉඹිනවයි කියලා කතාවක් අපේ තියෙන්නේ ව්‍යවහාරේ. අන්න වගේ මේ අපි ඊටාම මනාපදීන් පමණමයි දුකේ. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. බැන්ද ප්‍රේමේ තරං හෙළූ කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා බැන්ද ප්‍රේමයට සමානයි හලපු කඳුළු ප්‍රමාණය මහා සාගරේ ඕනෙම ප්‍රේමලිය කිඳුලියකට බුදු වෙලා ඉන්නේ බුදු වෙලා ලියන්නේ ඒක පෙන්ව හැම ප්‍රේම කරපුවකම දුක දෙනවා දැන් මං කියනවා මට දුක දෙන කෙනාට උදව් කරනවා නම් ඒක මගේ හතුරා අප්‍රියමනාප කෙනාට අත්තං චරති අර්ථ සිද්ධිය සලසනවා නම් තං කුතිත්ත ලබ්බාති. මේ ප්‍රිය කෙනාම තමයි මට දුක දෙන්නේ. අප්‍රිය කෙනාම තමයි දුක දෙන්නේ. හැමදාම අප්‍රිය නෑ මට. වරකයා හොඳ කෙනෙක් බවටපත් වෙන්න පුළුවන්. එතකොට එයාට උදව් කරපේකන එදා නරක වෙනවා. අද හොඳ වෙනවා. අන්නේ විපරිණාමයට ඒ වෙනසට අපේ හිතේ ඉඩක් නැහැ. අපේ හිත දිරච්ච දරකෝටුවකගේ නැමෙන්න ඉඩ නැහැ. ඒ මොකද සද්ධාව නැහැ. සීලෙ නැහැ. සතිය නැහැ. ඒ නිසා මේ ප්‍රිය පුද්ගලයාත් වෙනස් වෙන්න පුළුවන්. ප්‍රී පුද්ගලට උදව් කරපු එක්කනත් ඉස්සලා හොඳ නැහැ කිව්වට පස්සේ හොඳ වෙන්න පුළුවන්. අන්නේ වෙනසට තමයි මහා බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ. මහා බෝසතාණන් වහන්සේ ඒකට ඉඩ තියෙනවා. අමනාපයි තමයි. අමනාප කරාට උදව් කරපේ කරන තරහ යනවා තමයි. නමුත් පස්සේ යනකොට අමනාප කෙනා මනාප වෙන්න ඉඩ තියෙනවා. ඒ උදව් කරපේක හොඳ වෙන්න ඉඩ තියෙනවා. මේකට අනිච්ඡං කියලා කියන්නේ. අනිත්‍ය පිළිගන්න කෙනෙකුට මිත්‍රි ලක්ෂණේ පළවෙනි තියෙන කොහොමනම් මට අමනාප කෙනාට උදව් කරපේකනත් එකම පටිගයක් බඳින්නද කොහොමනම් මම බද්ධ වෛරයක් ඇති කරන්නද කොච්චරක් අවිද්‍යාව තියෙන්න ඕනද කොච්චරක් තෘෂ්ණාව තියෙන්න ඕනද මේ මේක දිහා බලනකොට මේ ප්‍රශ්නේ මිහි පිට සලකා බලන එකම මිනිස්සයා විපස්සනා යෝගාවචරය විතරයි දන් දෙන කෙනාට මේක අදාළ නැහැ සිල්ලා කෙනාට මේක අදාළ වෙන්නේ නැහැ සමත භාවනා කරන එකට මේක අදාළ වෙන්නේ. මොකද ඒගොල්ලෝ තාමත් ඉන්නේ හතුර හතුරාමයි මිතුර මිතුරාමයි කියලා. ඒගොල්ලන් කියන්න අමාරුයි මේ සුඛ වේදනා විවර වෙන්නේ දුකින් කියලා. මේ ධ්‍යාන සුඛය එහෙම කියලා කිව්වොත් එහෙම කවුරුත් ධ්‍යාන වඩන එකක් නැහැ. මොකද ඒක හැමදාම යන්න පුළුවන් වශී කරගත්තොත් ඕන වෙලාවක යන්න පුළුවන් මේ ජීවිතෙන් පස්සේ ඊගාව ජීවිතයක් ගෙනියන්න පුළුවන් කියලා ඕක අඹලා පෙන්වන්නේ අමුතු තාලයකට. ඒකේ නරකක් ඉඳ නෙමෙයි මම මේ කියන්නේ. නමුත් විපස්සනා විතරක් උගන්වනවා. ඔය තමන් ප්‍රිය කරන එක්කන අප්‍රිය කරන එක්කන වර එක ප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. අන්න එදා තමයි අන්න එදාට තමයි අපි වැඩුණු මනසක් ඇති කෙනෙක් බාටපත් වෙන්නේ. ඒ ද්වේෂ කරපේ කරන අපි සමාව දීලා කියන්නේ ඒවා තිබුණා තමයි. නමුත් මේ මැරෙන්න ඉස්සෙල්ලා මේක ඉවර කරන්න ඕනේ මට. මම ඒ නිසා උඹට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන දවසක් මට නුඹේ පාවෙලා තිබුණා. මම එදාට මේ දේ කරා සමාවයන්. මම ඊට පස්සේ ආයෝක ගෙනියන්නේ ආන්න මේ විදිහට මේ හිතේ ඇතුලේ බැහැගෙන ඉන්න අපි ළඟ ජමාන්තර වෛරක්කාරයෝ. උදාහරණයක් වශයෙන් කියන්න ඩෙන්ගු මදුරුවා. පුළුවන් ද මෛත්‍රී කරා. දකින්නකොටම ආ තට්ටු එලා. තට්ටු කරලත් නෙවෙයි. මදුරුගේ වයිෆ් කියනවලු යකෝ තැලුවට කමන්නේ අඹරන්න එපා මිනිවත් අඳුර ගන්න විදියක් නැහැ කියලා. අල්ලපු ගෙදර මනසත් අපේ මනසත් හොයා ගන්න විදියක් නැහැ. මොකද ගහලා ඒ වගේ අපි ජම්මාන්තරව හිතාගෙන ඉන්නවා මේකත් එක්ක නම් කොහොමඩක්වත් බෑ කියලා. ඉතින් මම අර කඳුබඩදී අපි භාවනා මධ්‍යස්ථානයේ කට්ටි පිටතර භාවනා කරා මේක හදන්න ඉස්සෙල්ලා අපිට තැනක් තිබුණ නැති වෙලාවේ. ඉතින් ඊට පස්සේ ඉවර වෙච්චලා අපි ගියා කටුකුරුණේ ඥානන්ද හාමුදුරුව වන්දනා කරන්න. මම දන්නවා මොනවා අරගෙන ගියත් බයි. මොනවා කරන්න. ඊට පස්සේ අයිරින් පාතකම්ම ගිහිල්ලි වෙලා සිද්ධාලේප එකක් පූජා කරා. මොකක්ද කියලා. ඊට පස්සේ මේ සිද්ධාල මොකටද කියලා. නෑ සාංශ මදුරුව කනකොට ගන්න. නෑ උන් මදරුවෝ විදියට මං සලකන්නේ කිව්වා. මදුරුවෝ මදරුවෝ විදියට මං සලකන්නේ මට අවශ්‍ය නෑ ගන්නයි කිව්වා. අපි සාමාන්‍යයෙන් හිතනවානේ කොහොම කෙරුවක්වත් ඒ මදුරුවෙක් කෑවොත් ගැහුවේ නැතත් කමක් නෑ. ඒකට රිපෙලෙන් ගන්න ඕනේ, අයින් කරන්න ඕනේ කියලා. ඉතින් අපිට හිතෙන්නේ නෑනේ මේක මේ ජීවිතයක් ගැනීම සඳහා කරන දෙයක් නේ. ඉතින් මං අර ජර්මනිය ගිය වෙලාවේදී මං කට්ටියට කතා කරලා කිව්වා මේ භික්ෂුවක් වැරදිලා පඩික්කමේ වතුට්ටියක් ඉතුරු කරා. පහුවෙන්ද බලනකොට පඩික්‍රමේ මధుරු පිටර දාලා මේකේ මధుරු පණුව ඉන්නවා. ඒකට මේ භික්ෂුවට කරන්න තියෙන දේ තමයි ඒක ජල කඩක් ළඟට ගිහිල්ලා නොගලන ජල කඩක් ගාවට ගිහිල්ලා අස් කරනවා මිස තනකොළ බෝල හෝ වැල් මේ වැල්ලක දාන්න තහනම්. ඒතර ප්‍රාණඝාතයක් වෙනවා. ඒක තමයි ආඝාතය කියන්නේ. ඒ නිසා තියලා පෙරලා මේ මధుරු ඉනිට ගිහිලා අපි වතුර කඩකට දානවා. ඕක කිව්වට පස්සේ ජර්මන් බණ අහපු අම්මා කෙනෙකුට තද්ද වෙලා මధుරු පැටියද ලොකු ඕකෙන් හැදෙන ඩෙන්ගු හැදලා මිනිස්සු මැරණ එකද ලොකු. උන් විනාශ කරන්නයි තියෙන්නේ. මොකද්ද මේ කතා කරන්නේ? මේ පැටව කියලා හරියන්නේ උන් එතනම මරන්න ඕනේ කිව්වා. මම ගා හරියට ඒක ප්‍රශ්නයක් නෑ. මං හිතුවා මාත් මරයි දන්නේ නෑ. ඊට මං කිව්වා කමන්න. නෑ නෑ. ඌව කියන්නේ දෙන්නයි කිව්වා මෙහි. මේ ආඝාතේ. අපේ ලොකු සාංචින්න කාලේ කියනවා ඕගොල්ලෝ මේක කරනකොට වඩා දෙසරයක් කල්පනා කරන්න. මදුරු නාශක විස බීජ නාශක මේ නාශක වචනේ වැඩි පාවිච්චි කරොත් මේ මිනිස්සයා නාශනීයටපත් වෙනවා කියන්නේ. පාවිච්චි කරන්න එපා. මේක හද නැතුව බැරි දෙයක් බවටපත් වෙලා විස බීජ නාශක, මදුරු නාශක, අර සංහාර මේ සංහාර ඒව ඒව මහ භයානක වචන. හුනියක්. ඒ වගේම කාට හරි විරුද්ධව වතපය විසිකර භංග වේවා භංග වේවා කිය කිය යන්නේ කිව්වා ඌ භංග වෙනවාමයි කිව්වා කියන එක. එimhe වචනවත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. පාවිච්චි කරන්න වුණොත් අපි නරක තැනක පිටිලා තියෙනවා. අසත්පුරුෂයොත් එක්ක ඉන්නේ. නෑ එහෙන තැනකට යන්න. ගිහිල්ලා හොඳයි මේ මදුරුවා කාලා මැරණ එක හොඳයි. මේ දකින දකින මදුරුවාට වෛර කරගෙන මේ ගත කරන ජීවිතේ ඊට පස්සේ මදුරුවාට උදව් කරන කෙනෙක් දැක්කොත් එහෙම ඌටත් ගන්න. මෙච්චර මේ ඩෙන්ගු ඇති කරනවා ඇති වුණාට පස්සේ මෙච්චර ලෙඩ වෙනවා. කොහොමද අපි එයාට උදව් කරන්නේ මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා කෑ ගහන එක. ඉතින් මේක මට හරි සාධාරණ හැකියාවක් තියෙනවා මේක පොදුවේ කරන්න පුළුවන් වෙයිද කියලා. මුළු පවුලම ඔක්කොටම කරන්න පුළුවන් වෙයිද? එතන මුළු සමිතියකට මේ විනමිනි විනිශ්චය ගන්න පුළුවන් වෙයිද? රටක මේ විනිශ්චය ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒක නිසා ගාන්ධිතුමා කිව්වලු සමාවෙන්න නේරු මේ බුදුරජාණන් වහන්සේ කියන මේ දේ ඔක්කොටම කරන්න පුළුවන් ද බැරිද කියන එක නම් මට සාධාරණ සැකයක් තියෙනවා කියලා. කිසිම කෙනෙක් පිළිබඳ ඝාතන හැඟීමක් නැහැ. නාශන හැඟීමක් නැහැ. භංගහන අදහසක් නැහැ. කවුරුත් ඉන්න ඕනේ මේකේ. මේ ලෝකේ මధుරෝ නැති ලෝකයක් කරන්න. මොකද අපිත් ආත්මවල ඉන්න නැති මధుරෝ ආත්මවල. ඊට පස්සේ යන්නේත් කොහෙද කියලා දන්නේත් නැහැ. ඉතින් එතකොට මේක එහෙමනම් යා පුද්ගලිකව කියනවලු නීරුතුමා හැබැයි කෙරුවොත් පුද්ගලිකව වරදින්න නම් බෑ කිව්වා. සමූහයක් වශයෙන් කරන්න බැරි වෙන්න ඉඩ තියෙන. හැබැයි උඹ කරපන් කෙරුවොත් උඹට හරියනවා. බුදුජානකේ දීලා තියෙන මා අමුතුම තාලයකට මේ ධර්මය බාර ගන්න මිනිය දිනුම් ගොඩ. හැබැයි කාටවත් ඒත්තු ගන්නන්න යන්න එපා. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ නැති කෙනෙකුට කවදාකවත් බෑ. පීල්ලේ යටට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 60 පැයකින් බැලුවත් ಗುಣමද එකා ಗುಣ දහමින් වෙලුවත් උගේ ගතිය වුණාරි මැරුවත් මේක පිළිගන්න කැමති නැති කෙනාට ඕනේ තරම් ජනමාධ්‍ය තියෙන ඕනේ තරම් ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙනවා කෑගග ඇවිදින්න පුළුවන් ಜಾතිවාදෙත් තියෙන්න ඕනේ සිංහල බුද්ධාගම රකින්න ඕනේ මේ ඩෙංගු මදුරු විනාශ කරන්න ඕනේ ථයිරෝගේ නැති කරන්න ඕනේ කෑ ගන්න. ඉතින් අපි පුංචි කාලේ මේ ඇන්ත්‍රැක්ස් නැති කරයි කියලා කිව්වා, ථයිරෝගේ නැති කරයි කියලා කිව්වා, මැලේරියා නැති කරයි කියලා කිව්වා. දැන් ඒ චතන හැම කෙනාටම ථයිරෝගේ තියෙනවා. ඇන්ත්‍රැක්ස් තැපැල් පාරකින් යන්නේ දැන්. මැලේරියා නැති උනාට ඩෙන්ගු ඇවිල්ලා. ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ප්‍රශ්නයක් තියෙනවා. මේ ඩෙන්ගු ආදී මදුරුවෝ දවස් තුනෙන් ජීවත් වෙලා මැරලා යනවා. උන් බොහෝම ඉක්මනට පරිණාමය වෙනවා. නිසා අපි විසක් හොයලා ගැහුවට ඒ විසින් කැල්ලක් අපිත් කන්න වෙනවා. ඌ ටික දවසක් යනකොට විස වලට ඔරොත්තු දෙන විදිහේ අලුත් ඥානයක් හදාගන්න. හැදුවට පස්සේ දැන් අපිට බේත් වලට මොකද වෙන්නේ? අපිට වදින ඌට වදින්නේ නැහැ. ඒ නිසා හැම විස බීජයක්ම ඒක පැය 3-4කින් මැරිලා දෙකට වෙනවා. නැත්තම් අලුත් වෙනවා. මිනිස්සු කොච්චර ඉක්මනට වෙනස් වෙනවද? අපි මේ ජාත්‍යන්තර බෙහෙත් කම්පැනි වලින් අරක අපි සම්මුල ඝාතනය කරා මේක නැති කරනවා මේක නැති කරනවා කියලා කෑ ගැහුවට ඔය ඔක්කොටම වැඩිය අපිට වැඩිය බොහෝම අනිත්‍යතාවය දන්න එකක් තමයි විස බීජ කියන්නේ. ඒ නිසා ටයිම්ස් මැගසින් එකේ ඒක දාලා පස්සේ බික්කු බෝධි අපිටත් ඒවල තුනා කියවන්නේ කියලා. කවුද දිනන්නේ? මිනිස්යාද විස බීජද? ඉක්මනටම හැඩ ගැහිමේ හැකියාව තියෙන්නේ මිනිස්යාටද විස බීජද? මිනිස්යා එන්නේ එන්න තකතිරු වෙනවා. මේ විද්‍යාව කියන කුණුහරුපයක් උගන්වලා මේ නিত্য සමීකරණ වගේක් උගන්වලා රාමෝගයක් උගන්වලා බුද්ධ ආගමත් උන්ට තේරෙන්නේ නැහැ. මොකද අනිත්‍ය ධර්මෙට ඉඩක් නැහැ. ඒ නිසා මගේ හතුරට උදව් කරා කියලා අපි මේ බැඳ ගන්න ආඝාතය හතුර හැමදාම හතුරා. හතුරට උදව් කරපේ හැම එකම නැති කරන්න ඕනේ. මෙව අපි සමාජයේ ගිය ආත්ම වල බැහැගත්ත ඇබ්බැහි වෙච්චි අනුශේ ධර්ම වෙන්න ඇති. ඉතින් අපිට පුළුවන් මට උදව් කරුවත් උදව් නොකරත් කමන්නේ. මගේ හිතමනාප ප්‍රේමනාපයට උදව් කෙරුවත් එකයි නැතත් එකයි කමක් නැහැ. එහෙම නැත්නම් මගේ හතුරට උදව් කෙරුවත් එකයි නැතුවත් කමක් නැහැ කියන්නේ අර සතිය වගේම උදාහරණ කියන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. ඔක්කොම සිද්ධ වෙන්නේ න්‍යාය ධර්මයකට. උඹ ඔය හතුරට උදව් කර මිනිස්සු නැති කරන්න හැදුවයි කියලා කිව්වට උකට උඹට ඔක ඉවර කරන්න එක නම් ඉන්න හම්බෙන්නේ නැහැ. උඹ ඊට ඉස්සෙල්ලා මැරලා යනවා. ඔක ඉවර කරන්න බෑ. ඔයිටදී විශාල ධර්මයක් ලෝකේ තියෙනවා. බුදුරජාණන්සේ බලන්නේ මුළු භවයේම දිහා බලලානේ. එහෙනම් මුළු විශ්වෙම දැකලානේ. මේ අපි තටමඟන වලිගේ අහපාගෙන නටන්න හදුවට අමුඩ ගහගෙන අරකමන් නැති කරනවා මේකමන් නැති කරනවා කියලා එකක් එයි. ඒක නැති වෙලා යයි. ඒ දඟලන මනුස්සය නැති වෙලා යයි. ඒක නිසා අටුවාචාන් වහන්සේලා පැහැදිලිවම දේශනා කරනවා මේ द्वේෂය ළඟ තියාගෙන ඉන්නා නිතරම පැලහෙන. එයාට වෙනමම අපායකට ගිහිල්ලා පුණීලයක් අතර තියලා ලෝදියක් කරන්න ඕනේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කන බොන හැම එකක්ම ලෝදිය බවටපත් වෙනවා. දිරවන්නේ. එහෙන් බඩේ දැවිලි, මෙහෙන් ગેස්ට්‍රයිටිස්, මෙහෙන් අර රෝග, මේ රෝග, චර්ම රෝග පුපුරනවා, නැහිනවා, පිට හෙම්පෙන ගලනවා, හොදි බහිනවා. දොස්තරලා එන්න එන්න වැඩි වෙනවා. ස්පිරිතාලේ එන්න එන්න වැඩි වෙනවා. ඔය මොක තිබ්බත් එන්න එන්න ලෙඩ රෝග ගන්න වැඩි වෙන හැටි කවුරු හරි දැකලා තියෙනවද? හැමදාම අලුතෙන් රෝග දෙක තුනක් එනවා. කොහෙන්ද එන්නේ? ස්පිරිතාලේ. යන්න එපා බැරි වෙලාවත් ස්පිරිතාලේ කරනම් ගියාම ගේන්නේ පුදුමාකාර අමුතු විස බීජ. මං ඉදා සීකර මහත්තයත් එක්ක යනවනේ සීකර මහත්තයා එකපාරට නහයට තියාගත්තා ලේන්ද මං ඇයි කියලා. ඔය යා කන්ඩිෂන් එකේ එළියට එන වාතය හරිම විසයි ස්වාමීන් වහන්සේ වාට්ටු ඇතුලේ තියෙනවා එළියට දාන්නේ. ඔතනින් යනකොට නහය වාගෙන යන්නේ කිව්වා. ඉතින් ස්පිරිතාලට යන මිනිස්සුන්ට විතරයි භයානක ලෙඩ රෝග හැදෙන්නේ. මොකද ආඝාතයේමනේ තියෙන්නේ විස බීජ නාශනය වේදනා නාශනය අරක මේක දාගෙන මේ කරන වැඩේ කාටවත් තේරෙන්නේ නැන්නේ මේ ධර්මයක රකින්න මනුස්සයා ධර්මින් ආරසා වෙනවයි කිය. ඔය කලුකොන්දයාවේ පඤ්ඤාසේකර හාමුදුරුවෝයි ඊනිටින ධම්මාලෝක හාමුදුරුවෝ හරියට මහන්ති වුණා මේ මැලේරියා මර්ධන ව්‍යාපාරය සහ අමද්‍ය ව්‍යාපාරය. ඊනිටින ධම්මාලෝක හාමුදුරුවෝ මම හිතන මාවතගම පැත්තේ ගමකට ගිහිල්ලිවල ඇති මිනිස්සුන්ට කතා කරකවල මේ මදුරුව නැති කරන්න ඕනේ. මැලේරියාවෙන් සෑහෙන්න මැරෙනවා. ඒකට ලංකාවේ මම දැන 140 ගණක් විතර මැරිලා ගියා. බේරන්න බෑ. අනුරාධපුර පැත්තේ සම්පූර්ණ මිනිස්සු අතහැරලා පැත්තකට ගියා. කැලෑ වුණ. පස්සේ ඒ ගමට ගියාට පස්සේ මිනිස්සු එකතු වෙලා මේකට කටයුතු කරන එක මිනිහෙක් එන්නෙම නැතුළු ගමේ කිසි වැඩට අන්තිම කේන්තිකාරයෙක් කන්දක් උඩ ඉන්නවලු. මේ ආම්දුකවල කමන්නේ අපි යන් හම්බෙන්නේ. සපෝ යන්න එපා ස්වාමීන් වහන්සේ. මේ මිනිස්සු මොන විදියෙන්වත් විසාද කරන්න බෑ. ඒ නිසා යන්න එපයි කියලා. ඒ ආමුදුකට මම භික්ෂුවක්. මන්න මොකද්ද ප්‍රශ්නේ? කියලා උඹලා එන්නේ වරෙන් කියලා කන්ද නැග්ගල්. එනෝනේ මැස අතු ගන්නවා. ආමුදු කියලා හැප්පෙන්න හිටගත්තලු අතු ගන්න එකට. ඊට පස්සේ කිව්ලු ඔබ හන්ස මොනවද මේ කරන්නේ? ඔබ හන්ස දෙන පන්සල යනවා. යන දින පන්සල එක. නෑ මහත්තයෝ මේ පොඩි පණිවිඩයට ආවේ මැලේරියා මර්ධන වැඩට. ඒව රජුන්ගේ වැඩ මහානකමට ඕනේ නෑ ඒගොල්ලෝ. නෑ මමත් රජපැටියෙක් කිව්වා. ආමුදු ඊට පස්සේ හ්ම් කියලා යන් ගෙට කියලා විජහාට සුදු දෙද්දක් කෙල්ලා ගෙල්ල වාඩි කරලා කිව්වලු මෙහෙම මැත්තේ මෙහෙමයි ඔයාට ලෙඩ නැති වෙන්න පුළුවන් නමුත් ගමේ ලෙඩක් තියෙනවා ඒ නිසා මං කියන්නම් හාමුදුරන්ට එකක් හාමුදුරු කියලා මහානකම් කරන්නේ මේකේ ඉන්නේ එක එක ළඟ පන්සිල් නැහැ මේ පර 70ට මේක හැදලා මැරෙන්න ඕනේ මට හැදෙන්නේ නැහැ මං කවදාකවත් සිල්පදයක් කඩන්නේ නැහැ පුළුවන් ද මහත්තයා හාමුදුරන්ට කියලා කියන්නේ මේ සැරේ සුනාමියට බණ කියන වෙලාවේ 55000ක් නැති වෙච්ච වෙලාවේ රේඩියෝ එකේ තිබුණා ආගම් જાති තුනේම කට්ටිය ගෙන්නලා අනු අනු මොනවද කියන්නේ? අනුමෝදනා බණක් නෙවෙයි පිං පම්මනවල වැඩ. ආපු කෙනෙක් කියනවා අපේ හාමුදුරුවෝ පිළිත් කියනකොට පිළිත් වැරද්දුවාද. මුස්ලිම් මිනිස්සු කතා කරලා කළෝ මැරිලා තියෙන ඔක්කොම මැරෙන්න හේතුව පන්සිල් නැහැ කිව්වා. කවුරු හරි මේක දැනගෙන අපේ ආගේ මේ පන්සිල් කතාවක් නෑ අපි ඉන්නේ බුද්ධ ආගම් රටක කවුරු හරි මේ පන්සිල් රකිනවා නම් සතෙක් නොමරමි හොරකමක් නොකරමි කාමීත්‍යාචාරේ නොකරමි බොරු කේලම් හිසජන් නොකියමි මත්පැන් පානේ නොකරමි ඒකට කියන්නේ විරමණේ සතුම් මැරීමෙන් වෙන් වෙලා හිටපන් හොරකමින් වෙන් වෙලා හිටපන් කාමීත්‍යාචාරයෙන් වෙන් වෙලා හිටපන් බොරු කේලම් හිසජන් පුරුෂේ පුළුවන් වෙන් වෙලා හිටපන් මදේට පමාදේට හේතු වෙන මත්පැන් පාවිච්චි වෙයිද ඔක්කොම හරියන මොනම දෙයක්වත් ඕන කරන්නේ කාටද විශ්වාසයක් තියෙන්නේ කාටද විශ්වාසයක් තියෙන්නේ මේ නොරකපු සීලයක් රකපු දවසේ ඉඳලා මේ හම්බෙන තෙද ඒ මතක ඉඳ ඒ මත ඉඳගෙන සමතයක් පඩලා විපස්සනා කරලා ලදලද වෙලාවේ කවුරු මොන න්‍යාය පත්‍රය අරගෙන ගියත් අපිට මොන තාලෙන් ඇවිල්ලා ඡන්ද පොරොන්දුයි කාම ඡන්දේ කොච්චර දෙන්න ගියත් කමන්නේ ඔය ඒක කරගන්න අපි අත අපිට අතක් තියන ඇද්ද වහගෙන මොනවත් නොකර හුස්මවත් ගන්න එපා චේතනා කරලා බලාගෙන ඉන්න ඒලා සතුටු වෙන්න ඔනේ අපෙන් කවදාකවත් ආඝාතයක් යන්නේ නැහැ. ඒකට අපිට කවදාකවත් ආඝාතයක් එන්නේත් නැහැ. ඉතින් මේ බුදුහාමුදුරුව මේ දීලා තියෙන එක වැටකටළු ගහලා නෙවෙයිනේ දීලා තියෙන්නේ. තාප්ප බඳලා නෙවෙයිනේ දීලා තියෙන්නේ. බුදුඥානන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සියලු සත්‍යයන් વિશે සමමිත සමසිත පතුරවාගෙන ඉන්නවනම් එයාට කවුරු හරි ආඝාතයක් කරන්න ගියොත් එයාට අපුරක් කරන්න ගියොත් කැපෙන කඩුවක් දෙකට නමන්න ගිය මිනිස්සුකට සිද්ධ වෙන දේ යාට සිද්ධ වෙනවා කිය. කඩුවක් නමන්න යන මිනිහා ඌ එයාගේ මාත කපා ගන්න මිසක්කා මේ මෛත්‍රියෙන් ඉන්න මිනිසයාට පවුන කරන මිනිසයාට මොනවත් කරන්න බෑ. අද කොහෙද ගිහිල්ලා තියෙන්නේ මේවා? අපි මේ බටහිර ක්‍රමයට කඳවුරු බැඳගෙන මැලේරියා මර්ධන ව්‍යාපාර අන්නම් මනන් දාගෙන ඒක අපි නිකන් සාමාන්‍ය දෙයක් වඩටපත් වෙලා. ඒව නැසපියව, මරපියව, මිනිස්සයා විතරයි ඉන්න ඕනේ. අනික කෙව් මැරුවට දාගන්නේ. මේක මනුස්ස ලෝකයක් කරගෙන තුප්පයි තුප්පයි මේක හැම සතෙක්ම ඉන්න එපාය හැම ගහකොලක්ම තියෙන්න එපාය අපි මේ සත්තුන්ගේ වල හදලා දෙන්න යන්න එපා බුදුසසුනන්සේ කන්ද පරිත්‍ය කියලා තියෙන්නේ උකුණු මකුණු ඉන්න සත්තු කොච්චරද කියලා නැහැ ඊට පස්සේ බුදුන්සේ කියනවා ඊට වැඩිලු රහත් වෙච්ච කට්ටිය සරබු මූසිකා ඒ ඔක්කොම වැඩි රහත් රහතන් වහන්සේලා මේකේ ඒ ඔක්කොමලා ගියේ පාර මොකද්ද කවුරුවක්වත් මට කරදර කරන්නත් බෑ කරන්නෙත් නෑ ඒ එන්නේ බය ආදු මානසිකත්වයේ තියෙන කෙනාට විතරයි කරදර වදින්නේ. ඒ විනෝඩ અભීත හිතක් හදා ගන්නවා. මට දැනටමත් යම් ප්‍රමාණයක සීලයිති වාසිකමක් තියෙනවා. මට දැනටමත් යම් ප්‍රමාණයක සමාධියිති වාසිකමක් තියෙනවා. මට ඉඳලා හිටලා වගේ මధుරෙක් ආවම නැතුව ඉන්න පුළුවන්. මේ දියේ පරිශීලනය කරන්න බෑ. ඒකට උල එළියට යන්න වෙනවා. මොකද මේ මේ මధుරනෙට් ගාලා වැඩේ සවුත්තු කරලා තියෙන මේකේ. එකෙක් දෙන්නේ කනකොට බලාගෙන ඉන්න එකක් කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. අපේ අපේ අම්මට කවදාවත් භාවනා කරන්න බෑ මේ ඝන දෙයියෝ වගේ හින මහතයි. ඉතින් හැබැයි ඉතින් මේ මේ මට කිව්වා මේ වන්දනා කරන්න ඕන කියලා හැන්දෑවේ. පස්සේ මං කරපු දේ මේ මුල්ලකට හරස් මුල්ලකට පොල්ලක් ගහලා උකට බුදු පිළිමයක් තියලා බෞද්ධ කොටියක් කියලා එල්ලලා වඳින්නේ කිව්වා. ඉතින් ගිහිල්ලා භාවනා කරා. බුද්ධානුස්සතිය. ගානෝ ටික වෙලාවක් යනකොට හැබැයි අම්මා නැගිටලා කියනවා ගොරෝනෝ මට ඇහෙනවලු. ඒ තරම් ගොරෝනු. ඉතින් මම දවසක් කතා කරලා කිව්වා මෙහෙමයි මේ මෙනෙහි කරනවා කියන එක. බොයි මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඌ අපි අපි කාලේ කරලා නැහැ. මොකද නිදිමත එනකොට නිදිමත නිදිමත කියලා මෙනෙහි කරන්න කියලා. මොකද වෙන්නේ ඒක? මං කො කරලා බලන්න එපා ඒක. ඉඳගෙන ආනපාන හරි බලලා පුළුවන් නම් නිදිමත නිදිමතයි කියන්නේ. ඌ හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ මේ මధుරෝ කනවනේ. මං කො කනවා කනවා කනවා කනවා කියලා මෙනෙහි කරන්නේ. ඒකට ගණන් ගත්තේ. හැබැයි හැමදාම භාවනා කරනවා. දැන් මම පැවිදෙන්න ඔන්න මෙන්න මං අම්මට කියලා නෑ. හැබැයි හරියට හුරතලේ මගෙත් එක්ක අම්මා. ඉතින් අම්මා මේ වඩලන මං ඉස්සරහා වඩලා මේ උකුලේ ඔළුව තියාගෙන මේ නාකි හුරතලේ. අම්මා දන්නේ මම යන්න ඉන්නවා ඊට පස්සේ කිව්වා මට මේ කාරණාවක් කියන්න දෙනවා. අනේ අනේ තිවිච්චාය මොන කාරණාද බණ්ඩාර මැනිකිට කියලා කිව්වට පස්සේ නෑ අහපන්කෝ. මම ඇයි කියලා. මේ මං අර උඹ කීප වැඩි කරා. මොකද? මට නිදිමත එනකොට නිදිමත නිදිමත නිදිමත නිදිමත කියලා මෙනෙහි කරා කිව්වා. ඊට පස්සේ නැති වුණා කිව්වා. හැබැයි දෙවෙනි සැරේ ඇවිල්ලා නින්ද ගියයියෝ. හරි හරි. ඉතින් මං කිව්වා හරි ඉතින් ඕක මං ඊට පස්සේ මං අම්මට කිව්වා අම්මා අම්මා දරු 11ක් වැදුවා. අපි වගේ අම්මා ජීවිතේ පින් කරලා තියෙන හැබැයි ඔය පින වගේ පින කපට කරලා නැහැ. නිදිමතේට නිදිමත කියලා. ඒක නෙවෙයි තව එකක් තියෙනවා. අහවංගෝ මම මොකද්ද කියලා. භාවනා කර කර ඉන්නකොට නිදිමතේට වෙලා මధుරෙක් ඇවිල්ලා තිබ්බලු. තියෙනකොටම අත ඉස්සුනලු මෙතෙන්ද යනකම් ගියාට පස්සේ මතක් වුණාලු උඹ කියපු දේ. අත ආපහුව තියාගෙන මధుරෙක් මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා දැන් දත කාගෙන ඉන්නවලු. ඉතින් ඌත් කර්මණ ඉන්නවලු දැන්. මధుරවත්. දැන් ටික වෙලාවක ඉන්න මේක දෙවෙනි සැරේට දිද්දලු. ඒ වෙලාවේ අත ගත්තලු මෙතෙන්ද මොනවා වුණාද දන්නේ නැහැ කිව්ව කොහොම හරි මැරුන්නේ නැහැ කිව්වා. මැරුණ අත මෙතෙන්ද ගිහිල්ලා නතරුණයි කිව්වා. නැගිටලා බලනකොට සිලන්දුවක් විතරක් තිබුණයි කිව්වා. මම මෙනේ කරයි කිව්වා. මං කෝ බණ්ඩාර මණික ඔච්චරයි. මරණ මොහොතේදී ලෝකෙම කරපු ලොකුම පිංකම ඔච්චරයි. ආඝාතයක් ඇවිල්ලා හොඳටම දන්නව වෙන්න හිටියනම් ආයේ මොකුත් නැහැ මට්ටම් වෙන්න පොඩි කරනවා මරණ විතරක් නෙවෙයි. මේක නතර කරගන්න. කළ හැකි කියන්නේ මම මේ කියන්නේ. අපි අම්මා දෙකේ පන්තිට ඉස්කෝලේ ගිය මෝඩ අම්මන්ඩි කෙනෙක්. ඒ උන්ට උඹලා ඔක්කොටම වැඩිය හොඳයි. ඊයක ගැන දෙකක් නැහැ. ඒ තරම්ම අවචර තියේදිත් මේ වගේ වැඩ කරන නිසා මේ ආඝාතයේ ප්‍රතිවිනේ කරන්න බෑ කියලා හිතන්න යන්න ඒ හිතන හැම වෙලාවෙම බුදුහාමර කෙරෙහි සද්ධාවේ අඩුකමක් තියෙනවා. ධර්මයේ කෙරේ සද්ධාවේ අඩුකමක් තියෙනවා. සංඝයා කෙරේ සද්ධාවේ අඩුකමක්. එතකොට රිදෙනවා කට්ටියට. එතකොට ඉතින් වෙච්චර මේ භාවනාත් කරන අපිට කොහෙද බුද්ධ ආගම කෙරේ බුදු ආගම කෙරේ සද්ධාවක් නැති කියලා තද වෙනවනේ. ආඝාතේ එනවනම් මතක තියාගන්න ওই දෙකට එක හිතේ ඉන්න බෑ. සරුවචන් වහන්සේ කියන සද්ධාව සහ ආඝාතයට කවදාකවත් එක හිතක ඉන්න බෑ. දෙකට ඉන්න පුළුවන් කියලා කියනවනම් ඒක බුදුහාමරගන් නිග්‍රහය. ආඝාතයටයි ධර්මයටයි එක හිතේ ඉන්න බෑ. ආඝාතයටයි ධර්මයට එක හිතේ ඉන්න පුළුවන් කියනවනම් ධර්මයට කරන නිග්‍රහය. සංඝයාටයි ආඝාතයටයි බෑ. සංඝයාට කවදාකවත් මූලධර්මවාදී වෙන්න බෑ. බුදුන්සේ කිසිම ඉඩක් තියලා නැහැ. පුළුවන් කියලා කියනවනම් සංඝයාට කරන නිග්‍රහය. ඒ නිසා උත්සාහයක් ගන්න ආඝාතේ එනවා. අපිට මරණකම් එනවා. රහත් තුනත් එනවා. එනකොටම මනාපමනාප පහළ වෙනකොටම දැනගන්නවා. uppannam manapam uppannam amanapam ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා මනාපේ උපදිනකොටම අබනාපේ උපදිනකොටම අන්තර ජප කරන්න කියනවා ඒතං සන්තං ඒතං පණීතං ඇද්දං උපේක්ඛා. මේ මනාප අමනාප දෙකට වැඩිය මේ සාන්තය මේ ප්‍රණීතේ එනම් උපේක්ෂාව. මේ දෙකටම ඇදෙන්නේ නැතුව උපේක්ෂා කරනවා. මගේ යාළුවාට හානි කරනවායි කියලා අනර්ථය කරනවායි කියලා මගේ හතුරට උදව් කරනවායි කියලා මේ හිත මොකක් කරි කොනක් හොයා ගන්නවා පැටලෙන. ඒ පැටලෙනෝ පැටලෙන්නේ දුවර දැනගන්න. පැටලෙන්නේ සතිය පිහිට යුතු අරමුණ මොකද්ද කියලා දන්නේ නැති කෙනාගේ විතරයි. යම් කිසි කෙනෙකුට මේ පැටලෙන වෙලාවේ දන්නවනම් මේ වෙලාවේ මං අරමුණ පිහිටන සතිය පිහිටනොත් මේකේ කියලාට විකල්පයක් තියෙනවා. එයා දන්නවා හරි දැන් මනාපාව පමනාපාව මං ඒ වෙනුවට පුළුවන් බලනවා ඉඳගෙන ඉන්න ඉරියවට හිත ගන්න. ඇවිදින ඉරියවට හිත ගන්න. හුස්මට හිත ගන්න. එතකොට එයාට තියෙනවා සෙල්ලක්කාර වැඩක්. අර කරදර ASCII මගේ හිත පිහිටවන්න ക്ഷേම භූමියක් තියෙනවා. නිර්මල තනක් තියෙනවා. නික්ලේශී තනක් තියෙනවා. අපි අසරණ නැහැ. අපි අනාථ නැහැ. අපි සසරණයි. අපි සනාතයි. සරුවචනාංශේ ඉන්නවා. ඔය මනාපමනාප වෙනුවට අර උපේක්ෂා අරමුණට හිත දාන්න. ඉතින් මේ වගේ ඒ ඒ අපි මේ අවුරුදු ගාණක් බණහලා සාකච්ඡා කරලා ගන්න මේ දේ පුළුවන් වෙයිද අපේ දරුවන්ට රංකිරිකට ගාව. පොඩි එක්කට කියලා දෙන්න පුළුවන් වෙයිද? පොඩි කාට මඳුරු මර නැටු ගන්නව වෙනුවට එහෙම නැත්නම් ස්ප්‍රේස් ගහන්න පුරුදු කරනවා වෙනුවට ඌට ඌට ක්‍රමයක් කියලා දෙන්න. ඌව තමයි ලෝකයා කරන දේ. නමුත් ලෝකයා කරන දේ කෙරුවට පස්සේ කවදාකවත් ওই ලෝකයා කරන ওই කිසිම නිෂ්පාදනයක නිවනට යොමු කරන්න නෙවෙයි ඔක හදලා තියෙන්නේ. ඒ නිසා ඔබ පරිස්සම්යන් කියලා. මට එකක් කියද හැකි අපේ අවුරුදු දෙකක අත්දැකීමත් එක්ක ඔයගොල්ලෝ හිතනවට වඩා පොඩි උන් මේක අල්ලනවා. අල්ලනවා විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලෝ නටන කොටත් ඇවිල්ලා කියයි. ඔය වැඩි බන ඌව කක්කොටු බන ඔයගොල්ලෝ අපිට කිව්වට ඕගොල්ලෝ කරන්නේ කියලා පොඩි එකක් පෙන්ලා දෙන්න. ඒකට ඕගොල්ලෝ ටිකක් තරහයි. මොකද ඕගොල්ලන්ට ඕන වෙන දාට නටන්න හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිසා සතිපාසලේ අපි මේ පොඩි උන්ට කියලා දුන්නාට පස්සේ හරිම අහිංසක හිතක් තියෙන පොඩි උන්. උන්ගේ හිතට මේ මధుරයක් මරන්න උගන්නන්න මොන්න තරම් දීර්ඝ පාඨමාලාවක් දෙන්න වෙයි. මේ අර ಜಾති අපිට විරුද්ධයි කියලා පොඩි එකගේ හිතට වස දෙන්න අවුරුදු කීයක් පුහුණු කරන්න වෙයි. කවුද මේ දේ කරන්නේ අම්මයි තාත්තයි. එහෙම නැත්නම් මේ සිංහල බුද්ධ ආගම් කියාගන්න කට්ටිය. ඉතින් ඌ එතෙන් බ්‍රේන් වොෂ් කරාට පස්සේ කන්ඩිෂන් කරනවා ඉතින් ඌ සීරියල් කිලින් කරන තුවක්කුවක් ගන්න තියාන තියාන තියාන තියාන. ඌ දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි මේ උදේ හැන්දෑවේ මේකනේ තියෙන්නේ. ඒ නිසා අපි මේ ආඝාත පටිවිණය මේ හතුරට උදව් කරා මිතුරට හතුරුකම් කරා කියන කතාවල් එනකොට අපේ අරමුණ මුල් කරගෙන නැත්නම් අපි ඉන්න ඉරියව මුල් කරගෙන නැවත නැවත හිත මේ නික්ලේශී වූ නිර්මල වූ ക്ഷേම භූමියට දාන්න පුරුදු වුණොත් මේ අවුරුදු 2600ක් ගියයි කියලා සාසනේ පිලුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. පිලුණු වෙලා නැහැ. මේක කහ කැලල දෙකට කැඩුවා වගේ ලස්සන සාසනේ තියෙනවා. ලෝකයා නම් අඬ අහ ගහව අඬ හො ගන්නවා අයියෝ සදාචාරෙ පිරිනවා බුද්ධ ආගම නැති වෙනවා නැන් ටික කාලික උග නැති වෙයි අනම්මනම් කියලා ඔය අඬහව ගානේ එකෙක් ළඟවත් මේ කියන ධර්මතාවය මේ කියන්නේ එව එතන එතන ditta ධම්ම වේදිනේ වශයෙන් මේ අහෝසි කරන ක්‍රමේ දන්නේ නැති නිසා ඒගොල්ලෝ හිතනවා බ්‍රහ්ම ලෝකෙන් කට්ටියට කියනවා අනී ඇවිල්ලාම අපිව බේරලා දෙන්න. එහෙම නැත්නම් ආණ්ඩුවට කියනවා අපිට බේරලා දෙන්න. දෙයයන්ාන්තය දාන කට්ටිය කියනවා දෙයයන්ාන්තය ඇවිල්ලා මේක බේරලා දෙන්න. බුදුරජාණන් කියනවා ඔක්කොගෙම උඹලා හීනමානෙට වැටෙනවා. වෙනවනම් උඹෙන්මයි වෙන කෙනෙක් නැහැ. මම දැන් මෙතන. එහෙම නැත්නම් සති ආරමුණ. ඒ නිසා මේ ආඝාත පැටවිනේ බරපතල ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කියනවා සංකීර්ණ දෙයක් තේරුම් ගන්න බෑ උත්තරේ හරීම සරල උත්තරයක් තියෙනවා. හරීම සරල උත්තරයක් තියෙන්නේ හොඳට හිත විවේක තියෙන වෙලාවේ බලන්න තමන් ඉන්නේ ඉරියව්වට හිත ගත්තාම කොච්චර සාන්තිදායකද කියලා. ඊට පස්සේ කලබලයකට යනකොට බලන්න කලබලයේ පැත්තට කතන්දර ගොතන්න එපා. භූමිට දෙන්න යන්න එපා. උඩගිඩි දෙන්න යන්න එපා. පයින් රෙලුන්ට ඉනිමම් බඳින්න යන්න එපා. කන් ඇහුන්නේ වාගේ, ඇස් පේන්නේ වාගේ, කොරෙක් වාගේ හිමීට අර තමන්ගේ අරමුණට හිත දාන්න. නැත්තම් අහන්න වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා. ඒගොල්ලෝ ඉන්න ෆයිට් එක යන වෙලාවේ වැසිකිළිය. වැසිකිළිය ආ ඒකට ගියයි කට්ටියට කියන ආ අන්නතදී. හිමීට ගියා. මමට සිග්නල් දැම්ම දකුණට කපුවා ගියා. මෙව්වා මං උගන්වන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට වැඩමුළු වල. එහෙම නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. මේ අපිත් එක වට කරගෙන ඉන්න හරියක් ඉන්නේ අසත්පුරුෂු. ඒක තමයි අපිට අමංගලයේ දුමංගලයේ තියෙන පළවෙනිම හේතුව 30 ගාණක් මංගල කර්ම දේශනා කරන බුදුන්සේ පටන් ගන්නෙ මාසේවනාච බාලාණන් කියලා. අසේවනාච බාලාණන්. ඒ බාලයන්ගේ දෝෂේ නෙවෙයි. අපි මේ මිනිස්සු ඇයි ඇසුරු කරන්නේ? ඇසුරු කරන්නේ ඇයි අපිට ඇසුරු කරන්න ආරමුණක් නැති නිසා. පාළුවට තනිකමට SMS ගහයි, පණිවිඩ කතා කරයි, ටෙලිෆෝන් යවයි, අනම්මනම් මොකද Tamanට ඇසුරු කරන්න දෙයක් නැහැ. ඇසුරු කරන්න යමක් තියෙනවා නම් පණිතානංච සේවනං. ඉස්සෙල්ලම කියන්නේ මංගල කාරණාවක් කියනකොට හොඳ එකකින් පටන් ගන්න එපා නෑ. සරුවචන කියන්නේ අසේවනාච බාලාන. මේ අසත්පුරුෂ ආශ්‍රය, මේ ආගන්තුක උපක්ලේශ ටික අපේ හිත සම්පූර්ණයෙන්ම ග්‍රීස් ගෑවා වගේ, මජන් ගෑවුනා වගේ, මලකඩ ගෑවා වගේ වටේට බැනගෙන නමුත් කවුරුත් හිතන්නේ මේක ඇතුලේ තියෙන හිත කොච්චර පිටින් මලකඩ කාලා තිබුණත් දඹ රත්තරණක් ඇතුලේ තියෙන. ප්‍රභාස්වර වූ හිතක් ඇතුලේ තියෙන. අර පිට තියෙන මලකඩ අනුව තමයි අපි මිනිස්සු මනින්නේ මේක මුස්ලිම් මේක කතෝලික මේක මගේ හිතුර මේක මගේ හතුරයි කියලා. ඒ පොඩි සිවි අයින් කරාට පස්සේ manussකම අපි කවදද ඒකට විවෘත අපි හැමදාම ආර්ථික ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා. අපි හැමදාම මේ දේශපාලනඥයෝ කියන බයිලා අහා ඉන්නවද? අපි මේ හැමදාම මේ ආර්ථික සමාජ විශේෂඥයෝ කියන මේ ජීවතුන් ලෝකේ එනකන් ඉන්නවද? එහෙම නැත්නම් මේ කයි කතන්දර ඇස්සේ සද්දත්තේදී වේදනත්තේදී හිතවිලිත්තේදී පුළුවන් දානපානේ බලන්න. පුළුවන් ද සතිය පිහිටවන්න. පුළුවන් ද දී යටින් ගින්දර ගෙනියන්න. පුළුවන් ද ඇතෙකුට ඉදි කට්ටක් ගන්න පිදුරු කොටක තියලා. මේක අපි මේක අපි හදාගමු අපේට තියෙන අභියෝගයක් විදියට. අපිට තියෙන ක්‍රමසාවිදි අපි හොයන්න ඕනේ. ඔය කොයි පැත්තට අදින්න ගියත් මගේ හිත වර්තමානයේ බොහොම සරල තැනක තියාගෙන පුළුවන්කමට යන්න ගියොත් පෙරේ මේ ලෝක කොහෙ ගියත් එහෙම එකෙක් දෙන්නෙක් හැමතැනම ඉන්නවා. ඒ කෙනාට අපි සම්බන්ධ වෙන්නේ අපි ඒ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවොත් විතරයි. එහෙම නැත්නම් අපිට මේ මිනිස්සු පේන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඈතට යන්න යන්න හිමාල කන්දේ කොත එවරස්ට් එක පේනවා ඈතින් ඈතට යන්න. ලං වෙන්න ඕනේ නැහැ. එවරස්ට් කන්දට ගියාට එවරස්ට් කන්ද පේන්නේ නැහැ. රුවන්වැලි සෑය කොටත් චෛත්‍ය ළඟට පේන්නේ නැහැ. ඒ නිසා ඈත ඉඳලා බලනකොට කියන්න පුළුවන් කවුද සතිය වඩන කෙනා. එයා ළඟ තියෙනවා මේ ආඝාතේ නැහැ. උගව කාරණා තියෙන එයාට ආඝාත කරන්න. පුළුවන් තරම් උත්සාහ කරනවා ආඝාත නොකර ඉන්න. එයාට අපි ළඟ තියෙන ආකර්ෂණයක් පුදුම විදිහට වැඩෙන්න පටන් ගන්නවා. අපි මේ බාන අතක් උඩ අතක් තියන ඇස් දෙක වහන භාවනා කරන එක විතරක් නෙවෙයි. එදින්දා ජීවිතේ ප්‍රශ්නයක් ආපුවාම ඔය අසේවන බාලයන්ගේ පැත්ත ගන්න නැතුව පණ්ඩි දෙක පැත්තට යන්න ගත්තාම මේ එදත් අදත් නැත්නම් බුදුරජාණන්තේ ඉන්න කාලෙත් අදත් බැලුවොත් ඒ සත්පුරුෂයන්ගේ අඩුවීමක් වෙලා නැහැ. නමුත් අපි හොයන්නේ එතන නෙවෙයිනේ. අපි හොයන්නේ මේ ජනප්‍රිය තැන්වල. ওই නස්රුදීන් කියලා මිනිස්සෙක් හිටියා අරාබිකරේ. ඉතින් අපේ අන්දරේ වගේ මිනිස්සෙක්. රජගේ දෙටත් යන. විහිළුත් කරනවා. හැබැයි ඕන කෙනෙක් එක්ක ওই සිරිබිරිස් දෙකක් තියෙනවා. බෝකු කටෙත් වාඩිලා ඉන්නවා. බීඩිත් බොනවා. ඔය ඉන්නවා. දවසක් මේ වගේ වෙලාවක මිනිහා පාරයිනේ දන්න කුරයනකන හොයනවලු. පාර යන මිනිස්සෙක් කවලු මුලා මොනද හොයන්නේ කියලා බලපංගෝ යතුරු නැතුණානි කියලා අර මිනිසා ගමන් නැතර කරලා ඇවිල්ලා දැන් මේ මුල්ලාට උදව් කරනවා. මුල්ලා නස්ලි. තව කෙනෙක් කාවලු ඒත් නතරුණා. ඉතින් කට්ටියම හොයනවලු එක තනකොළ ගහක් නැතුව ඒවලු නැතිලු. ඉතින් ඇවලු මේ කොයි අය එකක්ද තනි යතුරුද? ඔව් තනි යතුරා. දාලා තිබුණ ටැග් එක කළු පාටයි. කොච්චර එකක්ද පොරෝ යතුරුද නැහැ. ස්විච් අතර. ඔහොම කියලා මේ උත්තර දීලා දීලා එකෙක් ඇවලු මුල්ල කොහෙද යතුරු නැති උනේ කියලා. නැති උනේ කාමරේදී කිව්වා. දැන් හොඳටම රෑ වෙලා. ඊට පස්සේ කිව්වලු ඉතින් මුල්ල මේ කාමරේ යතුරු නැතුණා මේ නෑ මේ ලයිට් කණු ඊළඟට ලයිට් තියෙන්නේ. මම මේ හොයන්නේ එළිය තියෙන තැන. යතුරු නැතුනේ කාමරේ අන්ධකාරය. එහෙ ලයිට් නැහැ කිව්වා. මිනිස්සයා සිංහලයා බුද්ධඝම හොයන්නේ ලයිට් කණු යට. උග්ගේ මේ කැවුත් ඇතුලේ තියෙන නිවන. ඒක අන්ධකාරයි. ඒක නිසා දඹදිව යනවා, ලස්සන බුදු පිළිම ඉස්සරහට යනවා, පහන් පත්තු කරනවා, හඳුන් කුරු පත්තු කරනවා. කවදාකවත් හිතන්නේ මේ ආඝාතය කියන මේ පිටින් තියෙන කච්චල් නිසා මේකේ ආభాස එළියට එන්නේ නැතුව මිසක් අපි හැම එකෙක් ඇතුළේම හද මඩලේ මේ බුද්ධ ධම්ම සංඝ වැඩ ඉන්නවා. සීලේ තියෙනවා, සතියේ තියෙනවා. ඒක බලනවා වෙනුවට අපිට උගන්වලා තියෙන්නේ මොකද්ද? මුල්ලා නස්රුදීනෙක් ගිහිල්ලා ලයිට් කණුවක් යට නිවන හොයනවා. ඒක දිහා බලනකොට අම්මන මරි જાතියක් නෑ සිංහල බෞද්ධයා විතර. අම්මන මරි જાතියක් නෑ මොකද තාම අර දිලිසෙන තැන්වල ගෙජ්ජි හොල්ල හොල්ලා සිල්ලන් දානවා මේ බුද්ධ ආගම රකින්න. නමුත් මේක තියෙන්නේ Taman ළඟමයි යාමමත්තේ කලේවරේ සසංජීමි සමනකේ ලෝකංච පඤ්ඤාවේ මේ ලෝක සමුදයංච පඤ්ඤාවේ මේ බඹයක් පමණ වූ සංඥාව සහිත මනස සහිත කයෙහි තමයි මුළු ලෝකෙම තියෙන්නේ. ඒතියෙදී අපි බාහිර ලෝකයට යොමු කරුවේ මේ විද්‍යාව කියන කුණුහරුපේ. ඒක බාහිර භෞතික විද්‍යාව බලපන් රසායන විද්‍යාව බලපන් අර ඔක්කොම පිට. බුදු දඥාන්සේගේ ඉන්සයිට් ඇතුළට දාන්න ඇතුළට දාලා මේක කුණු තියෙන කක්ක තියෙන බලාගෙන යන්න. ඒකට ද්වේෂ කරන්නත් එපා. හරිම කම්මැලි වෙහිතේ. හරිම නීරස වෙහිතේ. නමුත් හොඳට මතක තියාගන්න මේක තමයි ඉල්ලමට පාර කපාගෙන යනකොට මන්දක් මන්දක් දුර යන්න ඕනේ ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ මෙවැනි චින්තන රටාවක් ඒ කියන්නේ ඒකට කියන්නේ යහ කල්පනා කියලා කියන්නේ නැත්නම් යහපත් මේ සම්මා විතක්ක කියලා කියනවා නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප මේකට හිතලා හිත යෙදුවේ නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තමයි රජ්‍ය කරවන්නේ අපිට රජ කරන ලෝකේ රජකම අපිට අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ මිච්ඡා විතක් අයින් කරලා සම්මා විතක් එහෙම නැත්නම් අපි කියන නික්කම්ම විතක් අව්‍යාපාද විතක් අවහිංසා විතක් ගත්තා අපි අනිවාර්යයෙන්ම කොන් වෙනවා. අපි ඔය ගහ ගන්න රණ්ඩු කරන කට්ටිය අතර අපි නිකම්බු එහෙම නැත්නම් නෝන්ජලියෝ ආත්මార్థකාමී පසුපෙළ ගන්න කට්ටිය කියලා කියන්න පටන් ගන්නවා. ඒකෝට කියන්න මේ වැසිකිළිය කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් අහලා. මේට මාරු වෙන එකයි තියෙන්නේ. බුදුරජාණන්සේ කියලා තියෙනවා එහෙම කේන්ති යන දෙයක් ආවනම් මේ කකචූපමාව තේරුම් ගන්න කියලා. Taman බිම දාලා දෙපැත්තට කපන හරස් කපන කීතෙන් කපන මිනිහෙක් දැක්කෙදි හරි. ඒ මිනිසු දෙන්නට හෝ වෛර කරනවා නම් මගේ ගෝලයක් නෙවෙයි කියලා. මහා ධර්මපාල ජාතකයේදී ඒ මට මතක නැහැ හොඳටම බොන රජ කෙනෙකුට දාව තමයි ඉපදුනේ ධර්මපාල කුමාරයා. දේවින්නාංශේ මේ දරුවා ඉපදිච්ච වෙලාවේ හොඳටම දන්නවා මම පින්වන්ත දරුවෙක් කියලා. දරුවා කෙරේ ඉතාමත්ම ආදරෙන් කටයුතු කරනකොට ඒ කාලාබු රජුරෝ ළඟින් ගියා. ළඟින් යනකොට මේ දෙවින්නාන්සේ රජුරවණ්ඩ පිටිපාලා දරුවට ප්‍රේම කරනවා දැක්කට පස්සේ ආ රජුරවණ්ඩ හොඳටම කේන්ති ගියා. මීයකා ඉපදිලා සුමාන දෙකෙන් මේ අම්මගේ මේ ආදරේ මෙච්චර ගත්තා නම් මේක ලොකු වුණාට පස්සේ මට මගේ දෙවින්නාන්සේ හම්බෙන එකක් නැහැ. මේ සාමාන්‍ය මනුස්ස ජීවිතයේ තියෙන ද්වේෂයක් තමන්ගේ ගෑණි දරුවගේ පැත්තට හැරෙනවා දකින්න තාත්තා කැමති නැහැ. හතර කඩකට එල්ල කපලා හතර වහල්කට එල්ලන්නේ කිව්වා බීලා. ඊට පස්සේ ඒක ඉතින් නීචය තමයි කරන්න දෙයක් නැහැ. ඉතින් මේ කුමාරයා ඇවිල්ලා අරගත්තා ගහලයා. අන්න ගිහිල්ලා දැන් හතර කඩකට කපන්න හදනවා. කපන්න හදනකොට දැන් රජුරෝ බලා ඉන්නවා පත්‍රිප්පේ ඉඳලා මේ දරුවා කපනවා. අම්මට කලන්ත හැදෙනවා සීයනවා කලන්ත හැදෙනවා සීයනවා මේ රජ වෙන්න හිටපු කුමාරයා කරපු වැරද්දකට නෙවෙයි මේ දේවින්නාන්තගේ අවධානය දරුවට ගියයි කියලා රජුරණ ද්වේෂ වෙලා ආඝාතේ. එතකොට තා පොඩකින් කපනවා. ඒ වෙලාවේදී තරුණ බාල කුමාරයා මේ මේ අත දරුවා බැලුවලු මම මගේ අම්මට කියලා විශේෂ ප්‍රේමයක් තියනවාද මට මරණ දඬුවම දීපු කාලාපු රජුරෝ පිළිබඳ තරහක් තියනවාද මාව කපන ගහලයා පිළිබඳව මට වෙනසක් තියනවාද කියලා බුදු වුණාට පස්සේ මේ මේ ගෞතම සරුවත් වුණාට පස්සේ කියනවා මට එදත් ඒ මගේ දැන් කලන්තේ හැදී හැදී වැටෙන මගේ අම්මා පිළිබඳ වෙනසක් ආවෙත් නැහැ. තව පොඩ්ඩකින් මාව කපන ගහලයා පිළිබඳ වෙනසක් ආවෙත් නැහැ. මට අර විනිශ්චය කරපු මගේ පියම රජුරෝ පිළිබඳවත් ද්වේෂයක් ආවේ නැහැ. තුනටම සමහිත තිබේ. අමාරුයි. අමාරුයි. මේ සතිය යන දුර පද්දක් කල්පනා කරා. අපි මේ දේවල් වලට තෝරන්නේ බේරන්නේ නැතුව මේ වඩන සතිය දවසින් දවස දවසින් දවස පණ ගහලා ආවට පස්සේ තව පොඩ්ඩකින් කපන ගහලයා කෙරේ තරහක් එන්නෙත් නෑ මේ Taman විඩියෙන් අඬ අඬ මැරෙන මෙරි මෙරි උපදින අම්මා කෙරේ කනගාටුවක් ඇති වෙන්නේ නැත්නම් පිය මහරජුරෝ ගැන එන්නෙත් නෑ මේක අපිට වවනවා විතරක් නෙවෙයිනේ තියෙන්නේ දැන් ලෝකෙටම පෙන්වන්න දෙපায়ে මේකයි මේ බුද්ධ ධර්ම කියන්නේ කියලා. අපි ධර්මද්වීපයේ පිළිච්ච જાතියක් නේ. මෙව අපේ ලංකාවේ තිබිලා තියෙනවනේ ඉස්සර. ජාතික වශයෙන් ඔයනේ. දැන් අපිට ඒ ජාතික වශයෙන් ඕනේ තමයි. මේ අපි කරලා තියෙන පින්කම් වල හැටියට අනේ ඉදිරියේදී අපිට ආඝාතය ආවොත් ලැජ්ජාවට කාරණාවක් කරගෙන බුදුන් සීපත් කළා ධර්මයේ සීපත් කළා සංඝයා සීපත් කළා සතියේ සීපත් කළා සීලේ සීපත් කළා මම පරිසම් එච්චරයි කියන්නේ මොනවා වුණත් රට්ටු මොනවා මම පරිසම් කියලා පුළුවන් තරම් අරසා වෙන්න පුළුවන් නම් ඒක චිත්තක්ෂණයක මුළු ලෝකෙම සැනසෙන. ඒක චිත්තක්ෂණයක මුළු ලෝකෙම සැනසෙනවා. ඒ චිත්තක්ෂණ දෙක වෙනකොට තුන වෙනකොට මේක අර නරක පැතිරෙන්න වගේම මේක සංක්‍රමික රෝගයක් වෙනවා. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් කවදාකවත් වෙනසක් ඇති කරගන්නේ සියල්ලට සමහිත ඇති කරගෙන යන්න. මේක කොතනකින් හරි මේ සේවන වලට ගිනි තියන්න. කොතනකින් හරි මේ කියන උත්ප්‍රේරණය දෙන්න ඕන. දුන්නට පස්සේ බලන්න අපි ඔක්කොම ගාව මේක තියෙනවා. මේක තමයි අපේ ප්‍රകൃතිය. පිළිගන්න කැමති වුණා හෝ නොතුණා හෝ අපි මේ විකෘතිය පැත්තකට දාලා එතන ආඝාතය පැත්තකට දාලා මේ ආඝාත පටිවිණය සඳහා මේ ආපු දිග පෙරහැරේ ඊගාව පියවර අදිෂ්ඨානය පහළ කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා නැත්නම් මේ ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සීල දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා